අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 120 නැත්නම් භාවනා වැඩමුළුවේ අංශ 120 වෙනි භාවනා වැඩමුළුවේ අද මේ පළවෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ හම්බුණා වැඩමුළුව ගැන කතා කරනවා නම් අපි මේ වෙනකොට විශේෂයෙන්ම ආගන්තුක පැමිණ ණයට මෙහෙන් සත්කාර තුනක් කිරලා තියෙනවා නිස්සන්න වනේ පැත්තෙන් කමඨහන් වාර්ත බණක් අහන්න සකස් කළා දීලා තියෙනවා. වැඩමුළුව පවත්වනකොට තියෙන නිවිනි නීති සංග්‍රහය මතක් කරලා දීලා තියෙනවා. සීල් සමාදන් කරවලා තියෙනවා. ඒක අපි මේ වැඩමුළුවට සම්බන්ධ වෙන අයට මුලින්ම නිසන වන වෙනුවෙන් කරන උපස්ථාන තුනක්. ඒ තුන සම්බන්ධයෙන් ආධුනිකයන්ට ප්‍රශ්න තුනක් තියෙන්න ඉඩ තියෙනවා. මේ දීප කමඨාන් වාර්ත තොරතුරු බණ තීරෙන්නේ නැත්නම් තර වැඩි නම් මේක අවස්ථාවක් කරගන්න ඒ නොතේරෙන ග්‍රන්ථස්ථාන ග්‍රන්ථිස්ථාන තේරුම් කර ගැනීමට දෙක තමන් සමාදන්ව රකින්න සීලය පිළිබඳව කාට හරි ප්‍රශ්න කර යුතු යමක් තියෙනවනම් අපි මේ වැඩ පිළිවෙලට අදාළ සීලය අපි මෙතන නිර්වචනය කරගන්න ඕනේ නොතේරෙනවා නම් තුන්වෙනි එක තමයි මේක වැඩ කරන්නේ යම් නීති පද්ධතියක් ඇරතේ අපේ නීති පද්ධතිය මේ වැඩමුළු හරහම සංවිධානය කරන අප එකක් ඒ නීති පද්ධතිය පිළිබඳව කාටද දුෂ්කරතාවයකට අපහසුතාවයකට වෙලා ඉන්නවනම් කරුණාකරලා ඒක මේ ප්‍රශ්න විචාරතු වැඩ පිළිවිලේ අහලා අපි ඒක निराකරණය කරගන්න ඕනේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනා මේ එකිනෙකා කතා කරන්න යන්න එපා මේවා ගැන. ධර්ම සාකච්ඡාවක මුවාවෙන්වත් කතා කරන්න එපා. අපි ඒ සඳහා ධර්ම සාකච්ඡාවක් වෙනම හැමදාම පැයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කමඨහන් පිළිබඳ ප්‍රශ්නයක් හෝ සීලය පිළිබඳ ප්‍රශ්නයක් හෝ දිනචරියාව විනය නීති ප්‍රශ්න තියෙනවා කරුණාකරලා මතු කරන්නයි කියලා. එතකොට සියලු දෙනාටම මේ විවේකය නිස්සද්ද භාවයේ රැකගෙන ඉන්න පුළුවන්. මොකද උඟා කල්නකම් අපිට වළක්ව ගන්න බැරි වුණා මේ ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් එකිනෙකා කතා කරන. ඒක වළක්වන්න තමයි මේ අවස්ථාව අපි අරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ අපි මේ රැස් වෙන එකත් අර්ථ තුනක් දෙන්න පුළුවන්. එකක් තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ප්‍රශ්න ලිඛිතව දෙනවා නවගම රහිතව ඊට පස්සේ වැඩමුළු සංවිධානයේ ප්‍රශ්න කියවලා තෝරනවා තෝරලා දැනුවත් කරනවා අපිට මෙච්චර ප්‍රශ්න ගණක් ලැබිලා තියෙනවා මෙච්චර ගණක් කමටාන් සම්බන්ධව මෙච්චර ගණක් ධර්මදේශනා සම්බන්ධව මෙච්චර ගණක් අපි ගණන් ගන්න නැති ප්‍රශ්න කියලා. ඒකට වැඩමුළු සංවිධානයේ කියලා දෙනවා මං ඉල්ලා හිටනවා කියලා දෙන්නේ කියලා. ඇයි ඒව ගණන් ගන්න නැත්තේ කියලා. එතකොට ඒ අයට ප්‍රශ්න ලිවීම පිළිබඳ මන්දෝත්සාහය කරවන්නේ උනන්දු කරවන හැබැයි කියනවා මේක නෙවෙයි අපි මේ ප්‍රශ්න විචාරාත්මක අඩවිලේ සාකච්ඡා කරන්නේ අපේ කමඨාහන සම්බන්ධව විතරයි, බණට සම්බන්ධව විතරයි. ඒක ප්‍රශ්න විචාරාත්මක අඩවිල්ල. දෙක ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡාවක් කියන එකේ අර ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල පොඩ්ඩක් අපි නිම්වලු පළල් කරලා තියෙනවා. හැබැයි Tamanට අදාළ ප්‍රශ්නයක් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිත අදාළ ප්‍රශ්නයක් මිසක් අල්ලපු gedara ප්‍රශ්නයක් හරි අරයාගේ මෙයාගේ ප්‍රශ්න නැත්නම් අහවල් පොතේ මේවල් තියෙනවා කියන එක අපි මෙතෙන්දි සාකච්ඡාවට ගන්නෑ. අපි ගන්නෙ අපිට අදාළ ටික විතරයි. ඊට පස්සේ මේ ධර්ම දේශනාව සම්බන්ධ වෙන ප්‍රශ්න බොහෝ විට මූලධර්මයේ ප්‍රශ්න. ඒ මේ මෙහෙදි කරන ධර්ම දේශනාවට සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් ඒකටත් මම වග වෙනවා. ඒක පිළිබඳව තේරෙන්නේ නැති යමක් තියෙනවනම් ඒකටත් ඉඩ දෙනවා. හැබැයි ඒකට නෙවෙයි පළවෙනි තැන දෙන්නේ. පළවෙනි තැන දෙන්නේ කමඨාංශුද්ධ කිරීමට. Tamange මේ භාවනා කරනගෙන යනකොට එන ප්‍රශ්න සම්බන්ධයෙන්. ඉතින් ඒක වැඩමුළු සංවිධානය ඒකට සංවේදී. ඒගොල්ලෝ ඉස්ලාම ඉදිරිපත් කරන්නේ තමන්ගේ කමඨාන සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න. දෙවෙනියට දෙනවා ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තමන්ගේ භාවනා ජීවිතයට අදාළ. තුන්වෙනියට එන්නේ මේ දෙකට අදාළ නැති දේවල් වැඩමුළු සංවිධානයේ විසින් ප්‍රශ්නය බැහැර කරලා සාකච්ඡාට දාන්න නැතුව ඒ ලියපු කෙනාට කතා කරලා කියනවා මේ ප්‍රශ්න මේ මේ හේතු නිසා බැහැර කරා ප්‍රතික්ෂේප කරා. මෙන්න මේ විදිහට අපි මේක ඉදිරිපත් කරමු කියලා. ඉතින් මේ තොරතුරු පැත්තෙන් බලනකොට මේක ටිකක් ආධුනිකයට ඇත්තටම සැර වැඩි. ඇත්තටම සැර වැඩි. ඒක ඉතින් වෙන කරන දෙයක් නිසා අපි මේක කරගෙන යනවා. ඒ නිසා යම් හේයකින් අපි මේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල කාටට අනුගත වෙන්න බැරි නම් ඒකේ තනිකර වැරද්ද මම බාර ගන්නවා. උන් පුළුවන් තරම් උනන්දු කරනවා මේකට අනුගත වීම සඳහා වැඩමුළු සංවිධානයත් මීට කලින් සම්බන්ධ වෙච්ච අය සම්බන්ධ කරලා ඒ පිරිස ඒකට ගොනුකරනද ඉතින් එතෙන්දී මම මෙහෙම ප්‍රකාශයක් මේ වෙලාවේ කරනවා මේක මට උගන්වුවේ අපි දෙනවා තර වැඩි නමුත් ඒ අය හදලා ගන්න ඕන කියලා පන්දිස් වංශය අද උදේ 8ට අපවත් වෙලා මේ දිකේ මම ඒක පිළිබඳව බොහොම සැලකිලිම් බලන්න හිටියා මට සුමානෙකට දෙකකට විතර ඉස්සලා පණිඩයක් වෙලා තිබුණා ස්වාංශර විවේක ගන්න බෑ විවේක වෙනකොට හුස්ම ගැනීම වේගය වැඩ කරන වැඩි වෙනවා හෘද ස්පන්දනේ වැඩි වෙනවා. ඒක ලයබීනස ඇස්මා වගේ කියන එකක් කියන්නේ කියලා. ඊට පස්සේ අපහසු තත්ත්වේ නිසා මේ බැංකොක් ගෙනිය ගන්න විදියක් නැහැ කියලා පිටරට ආයෙකින් මට පණිවිඩයෙන් තිබුණා. ඊට පස්සේ මම මේ අලුත් අවුරුද්දට යන්න ඉස්සෙල්ලා මට පණිවිඩයක් ආ බැංකොක් ගෙනිච්චා. ප්‍රතිකර්ම කරා ටිකක් බෙහෙත් අහනවයි කියලා. අද උදේ අපි ධර්ම සාකච්ඡාත් තිබ්බ හතමාර ඉඳලා 9 වෙනකන් ඒ අතරමැද පණිවිඩයක් ආවා 8යි 5ට අපවත් උනායි කියලා. ඉතින් මේ අද දවසේ අපි කරන මේ එවන තබ්බේ වැඩමුළුවම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි ගත කරමු කැප කරමු මේ යුගයට මගේ ජීවිතේට බලපානකොට කිලින්ම බලපාපු චරිතයක් ඔය. ඉතින් මම ඇත්තටම හරියට උනන්දු වුණා පසුගිය අවුරුදු 4ෙම ස්වාමීන් ළඟට ගිහිල්ලා පුද්ගලිකව කතා කරලා ලංකාවට ගෙන්නලා වැඩමුළුවක් කරන්න. ස්වාමීන් අකමැතිමත් නෙවෙයි මම දැන් හිතනවා ආපු නැති එක හොඳයි කියලා මොකද තැහෙන අමාරුයි මේ වගේ ස්වාමීන් නමකට ලංකාවට එන එක හැබැයි ආවනම් කතෝලික මිනිස්සුන් පාප්පාංශේ වැඩියට වැඩිය ලංකාවේ පොළොව නැවත පිරිසුදු වෙන්න තිබුණ අවස්ථාවක් හැබැයි ඒ ස්වාමීන් බෞද්ධය හඳුනන්නේ නැහැ ඒ නිසා හඳුනන්නේ භාවනා කරන්නයි විතරයි ඉතින් මයිත් එක්ක ඉඳ හදනකොටත් කිව්වා අහනකොට උඹ මම මොකටද මට එන්න කියන්නේ කියලා ඊට පස්සේ මං කව දවස් 10 භාවනා වැඩමුළුවකට කියලා. ඒකට කරබනේ හිටියා. මං කව භාවස ඉවර කරලා බැරුවේ අපිට ඉතින් අනුරාධපුර පොළොන්නරුවේ රවුමක් ගහලා එන්න කියලා මං විහිළු කරා. එතකොට මම ගියා රවල බැලුවා. ඒ පන් වන්දනා පින්කම් නැහැ. කිරෙන්නේ ওই භාවනා විතරයි. ඉතින් ඒ ශාංශේ වැඩියත් ලංකාවේ ජනතාවට ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් කතෝලිකයෝ පාප වංචන කරන වගේ පුදසල්කිරි කරා කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ශාංශේ ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට ලොකු ආසාවක් තිබුණා ওই කඳු පොඩේම ඇති කරපු ස්වාංශ නමක් අවුරුදු 50කට පස්සේ අවුරුදු 50කට පස්සේ ලංකාවට එන්න කී කියක් හිටියා මම පෞගෙටිගේ දිගටම ගිහිල්ලා බලපෑම් කරා කණ්ඩායම් වශයෙන් ස්වාංශ වඩින්න ඕනේ කියලා ඉතින් කොහොම හරි කැමැත්ත දීලා තිබුණා දැන් ඉතින් ඊට පස්සේ මම කොහොමද මේ අවුරුද්දේ යන්නත් නෙවෙයි හිතානේ කිය මොකද හේතුව මේ කාලසටහනේ තදබල ගතිය තදබද ගතිය නිසා දැන් කොහොමදත් මොනම දෙයක්වත් මට කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද પાස්පෝර්ට් එක බාර දීලා ආවේ ඊයේ වීසා වලට. එතකොට මට ආයෙත් සුමානෙකට දෙකට හැරෙන්න පෙරලෙන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වැඩමුළුව 120 වැඩමුළුව අපි ඒ ස්වාමීන් වහන්සේට පින් පිනිස නැත්තම් කුසලයේ පිනිස වේවා. ඒ නිසා හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්න තමන් සමාදන් වුණා නම් ඒ උපෝසත අටහංග සීලයක් ඒ සීලය අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් අපි givisagena තියෙනවා නම් අපි කතා බතා නොකර මේක නිස්සද්දව පිරිසිදුව වැඩමුළුව පවත්වන්න ඕන කියලා ඒ නීතියට ගරු කිරීමෙන් අපි ඒ ස්වාමීන් වහන්සේ ඇති කරපේවා තමයි ගොඩක් මම මේ ක්‍රියාත්මක කෙරුවේ. ඒ ස්වාමීන්ට ගෞරවයක් වශයෙන් මේ ප්‍රතිපත්ති කරගෙන යා මම බලාපොරොත්තු වෙන හැමදාම සිහිපත්කරනද මේ වැඩමුළුව පුරාවට අපි රැස් කරන කුසල් ස්වාමීන් වහන්සේට කුසල් නම් අවශ්‍යතාවයක් නැහැ මම හොඳටම දන්නවා. Eh, නමුත් eh, ගෝලයක් වශයෙන් උන්වහන්සේලා මාව ගෝලයක් විදිහට බාර ගන්නෑ. නමුත් මම බාර ගන්නවා ගුරුනාංශ කෙනෙක් විදිහට. ඒ නිසා මම කියනවා අපිට මෙතෙන්ට එන්න මේ වගේ තැනක මේ වගේ තැනක් හදන්න මෙතනින් ගත්ත පාඩම් වලින් නෙවෙයි මම ওই වැඩ කරලා තියෙන්නේ. මම මේ පාඩම් ගත්තේ ඒ ස්වාමීන් වහන්සේ බුරුමේ කරපු විප්ලවය දැකලා බුරුමේ පොඩි ළමයින්ට බෞද්ධ සංස්කෘතිය උගන්වන්නට ගත්ත තනි පුද්ගලයෙක් ගත්ත වැඩපිළිවෙල අද ජාත්‍යන්තර මට්ටමට ගෙනියලා තියෙන. ජාතික මට්ටමට ගෙනියලා තියෙනවා. ඒ පුංචි පාඩම් ටික. ඉතින් ඒ නිසා අපි අද ඒකේ බුද්ධ විඳින 120ක් කරලා තියෙනවා. ඉතින් රැස් වෙන කුසලයක් වෙනවා නම් මේ පඬිස් ශාස්ත්‍රයේ නමට ඒක පූජා වේවා කියලා සාදුකාරයක් දෙනවා. මම ආරාධනා කරනවා අපේ ඊශානෝන මාත්මියට දහම් ගැටළු සභාගත කරන විදියට. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ අද ප්‍රථම දිනේදී ප්‍රශ්න සෑහෙන සංඛ්‍යාවක් ඉදිරිපත් වීම ගැන මම සතුටු වෙනවා. භාවනා අධ්‍යක්ීම් පිළිබඳව ප්‍රශ්න 12ක් තියෙනවා. සීලය පිළිබඳ ආහාර සීලේ සීලය පිළිබඳව ආහාර අනුභවයේ ආශ්‍රයෙන් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. අනෙකුත් ප්‍රශ්න තුනක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම මුලින් භාවනා අධ්‍යක්ීම් ප්‍රශ්න 12 ඉදිරිපත් කරනවා. කාල වේලා මම දෙක වෙලා කාල වේලා ගන්න දො කරමු වැඩි. ඈ තව දුරටත් කාල වේලා ගන්න දො පටන් ගමු. මේ ස්ටෑන්ඩ් එක අවශ්‍ය නැද්ද? මයික් අවසරයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම අද දින උදේවරුවේ ඉහළ මළුවේ සක්මන් කෙලෙමි. මුලින්ම වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. ඉන්පසු පියවර කිහිපයක් ඉන්පසු පියවර කිහිපයක් එසේ කිරීමෙන් පසු ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කෙලෙමි. මා එසේ බොහෝ වේලාවක් සක්මන් කෙලෙමි. මාගේ පාදයේ පතුල්වලත් විලුඹ දෙසත් වැලි ගැටෙනවා දැනුනි. මේ මෙසේ විනාඩි 45ක් පමණ එසේ සක්මන් කෙලෙමි. මෙසේ සක්මන් කරන අතරතුර මගේ පාදය පියවර කිහිපයක්ම ඉබේ ඉදිරියට විසිවන බවක් දැක්කෙමි. මුලින් ඉඳ හිට වූද පසුව හැම පියවර 5 වරක්ම එසේ පාය ඉදිරියට විසි වෙන බවක් දැක්කෙමි. මෙසේ දිගටම සිදුවිය. මා තව තවත් සක්මන් කිරීමේදී මට දැස පියා ගැනීමට සිතුනේ. එසේ වාර කිහිපයක් මට සිතුනි. තව තවත් යාමේදී පාදයේ මගේ පසුපසට ඇදෙන බවක් දුටියෙමි. මේ මාගේ අද දින භාවනා අත්දැකීමයි. ඉදිරි උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ විදිහට මේකට ආධුනික ගතිය පේන තියෙන එක තමයි ඉතින් අපි පළවෙනි දවසේ බලාපොරොත්තු වෙන්න ඕනේ. තමන්ට දල වශයෙන් සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම දැන් ඇවිදිමින් ඉන්නවා කියලා දන්නවනම් ඔච්චරයි සක්මන කියන්නේ. මහා ලොකු දේවල් නොලැබුණාට බය වෙන්න එපා. මොන විදිහකටද සද්දකින් හිත පිට ගියා නම් වේදනාවට හිත පිට ගියා නම් හිතවිල්ලට හිත පිට ගියා නම් බලන්න ඒති ඒජිත් මම ඉන්නේ ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවනම් කියන්නේ ශරීරයේ වශයෙන් ඊශාගේ වචනයෙන් කියනවා gediy pitin ඇවිදින බව දන්නවනම් එච්චර. ඒකට ගියාට පස්සේ තමයි මේ වමේද බර අරන් තියෙන දකුණද බර අරන් තියෙන කියන්නේ හිත කයට ගියේ එකේ විස්තරය. ඊට පස්සේ තමයි වම ඔසවනවද තබනවද ඔසවනවා යවනවා තබනවද කියලා විස්තර විභාගය නිසා කොහොනම් වෙලාවක හිත කැඩෙන්න පුළුවන්. කැඩුණාට පස්සේ මම ඇවිදිමින් ඉන්නවා. මගේ ඉරියව්ව ඇවිදිමින් ඉරියව්ව කියන දන්න බවට හිත නැවත කයට ගන්න පුළුවන් නම් ආධුනිකයෙක් වශයෙන් ඉතින් පළමෙනි වූත් වැදගත් වූත් කෘත්‍යය. ඉතින් මේකේ ඒ බව ඍජුව සටහන් කරලා නැහැ. පයට ගත්තට පස්සේ මේ මම මේ දකුණ මේ වැඩි පෑගෙනවා කියන විස්තර වලට ගිහලා තියෙනවා හුඟක් හොඳයි. ඒ තොරතුරු හුඟක් හොඳයි. නමුත් හිත කැඩුනා බය වෙන්න එපා. කැඩුණාට පස්සේ නැවතත් මම ඉන්නේ ඇවිදිමින් කියන தත්ත්වය දන්නවනම් ඒකෙන් සතුටු වෙන්න. සතුටුලා ඒකට උදව් කරන්න. එච්චරයි බය සක්මන් බාන ගැන මොන්නම විදියකින්වත් මේ කියන විස්තර නොදැනුණයි කියලා කනගාටුවට කාරණාවක් නැහැ. හිත අනන්තවත් කැඩෙන්න ඉඩ තියෙනවා. කැඩුණාට මොකද? එවිජිමින් ඉන්නේ බව දන්න. ඊට පස්සේ අපි මේක ලියවිලා නැහනේ. පරියන්කයට ආවට පස්සේ පරියන්කයට ආවට පස්සේ Taman දන්නවනම් දැන් මම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා උච්චරයි පරියන්ක භාවනාව කියන්නේ. ඔයින් අර මොනවත්ක්වත් ඕනේ නැහැ. සෝන වෙලාවක හිත පිට ගියාම සක්මණේ පරියන්කේ ඉන්නකොට හරි දැන් මම ඉඳගෙන ඉන්නේ හිත පිට ගියා රද්ද වේදනායි කියලා ඉඳගෙන ඉන්නේ බව දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා. ඊට පස්සේ තමයි ඉඳගෙන ඉන්නකොට මට ආස්වාස් ප්‍රසවාසයේද වැටෙන්නේ මේ කකුල් බිම ගෑවෙනවද වැටෙන්නේ එහෙම නැත්නම් පිම්බීම හැකිලි වැටෙන කියන ඔක්කොම ඉඳගෙන ඉන්න එක ඇතුලේ තියෙන අතිරේක විස්තර. නිසා ප්‍රථම වශයෙන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා, ඇවිදිනකොට ඇවිදිනවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නවා කියන මේ හතර ඉරියව්වට දල වශයෙන් හිත ගන්න පුළුවන් නම් එනතන සතිය පිහිටව ගන්න පුළුවන් නම් අප්‍රමාද වෙන්න පුළුවන් නම් අපි මේ වැඩ මුලුවෙන් එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. එතනින් යන ඔක්කොම අතිරේක කර්ම. ඒ නිසා හැම වෙලාවෙම Taman ඉන්න ඉරියව්වට හිත ගැනීම එනතන හිත සතිමත් වීම අප්‍රමාද වීම මේ සක්මනේදී වැඩි වෙන ගතියක් වැඩි වැඩි චිත්තක්ෂණ ගතියක් ඇවිතිමින් ඉඳ ගන්න බව දැනගන්න ගන්න ප්‍රයත්නෙට අපි කියනවා අනුග්‍රහ කරනවායි කිය. ඒකට අපි සප්පාය කරන සලසා දෙනවායි කියනවා. මේ අනුග්‍රහය තමයි කරන්න ඕනේ. මේක දියුණු කිරීම සඳහා උපදේශෙ මෙච්චරයි. මේ කියන විදියට වැඩි වේලාවක් මම දැන් ඇවිදිමින් ඉන්නේ මගේ කය තියෙන ඇවිදින ඉරියව්ව කියන බව දැනෙන්න කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එක තමයි මේකට දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා වඩන්නේ ආනාපාන සති භාවනාවයි. මම අද දින යෝනිසෝ මනසිකාරයෙන් යුතුව පරයන්කේ වාඩි වී මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් මා වාඩි වී සිටි ඉරියව්ව පරීක්ෂා කළා. ආස්වාස් ප්‍රසවාස දිහා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව බලා සිටියා. හෙමින් හෙමින් හුස්ම ගැනීම පිටවීම දැනුණා. ඇතැම් විට කෙටියටත් ඇතැම් විට දීර්ඝවත් දැනුණා. නාසිකාග්‍රේ හෝ උඩුතල මත හෝ හුස්ම වැදෙන බවක් දැනුනේ නැහැ. නානා සිතුවිලි ප්‍රකට වුණා. සිතුවිල්ලක් කියා මෙනෙහි කර ඒ මොහොතට අතෑරියා. නැවත ආවා. නැවත නැවත මෙනෙහි කළා. ශබ්ද ඇහුණා මෙනෙහි කළා. වේදනා දැනුණා මෙනෙහි කළා. නැවත ආශ්වාස ප්‍රශ්වාස වැඩුණා. හොඳින් වැඩුණා. මූණ කසන්න ගත්තා. කටට කෙල ඉනුවා. ආශ්වාස ප්‍රශ්වාස කරමින් ඉන්නා විට නිින්ද ගියා. අවදි වුණාට පසුව තමයි නිින්ද ගොස් සිටි බව දැනගත්තේ. නැවතත් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලන විට මුව වටා කුඩා පරාසයක් තුල හුස්ම වැටෙන බව දැනුණා. එයත් එක් චිත්තස්සනයක් තුලම නැති වී ගියා. නැවත වැදුණා. වැදුණා. නානා සිතුවිලි පහළ වුණා. මනෝ විකාර චිත්තජ රූප වැවුණා. තල කුරහන්හනි කුඩා ඇට වට්ටි වෙල දමා තිබෙන දුටුවා. සිතුවිල්ලක් ලෙස මෙනෙහි කළා. තීන මිද්දේ නැති කර ගැනීමට සෑහෙන උත්සාහයක යෙදුණා. දේශ සිතුවිල්ලක් ආවා. ඒ බව දැනගත්තා මෙනෙහි කළා. නැති වුණා. නැවත ආස්වාස ප්‍රස්වාසයේ වැඩුවා. මට ප්‍රකට වූ සිද්ධීන් කිහිපයක් පමණයි මේ වාර්තා කළේ. අනික්වා මතක නැත. ගරු ස්වාමීන් වහන්සේ මාගේ ආනාපානසති භාවනාව සාර්ථක කර ගැනීමට උපදෙස් දෙන සීක්වා. ත්‍රිවන් සරණයි. මේක පරිහංග විතරක් සඳහන් කරලා තියෙන වාර්තාවක්. මේක දෙපොලක සඳහන් කරලා තියෙනවා මට භාවනා කර ඉනකොට හිතවිලි වගේ එනවා හිත පිට යනවා මං ආපහු ගත්තයි කියලා. තව තැනක තියෙනවා ද්වේෂ හිතවිල්ලක් ආවා ආපහු ආනපාන හිත ගත්තයි කියලා. මේ යෝගාවචරයට ඒ නිසා පුළුවන් වෙයි කමටහනක් වශයෙන් තියාගන්න තමන් අරමුණ ආනාපාන බව සලකගත්තට පස්සේ මානසිකාර්යය තේරුම් ගත්තට පස්සේ පිට ගිය හිත නින්දෙදී හෝ නින්දක් වශයෙන් හෝ ද්වේෂක් හිතවිලක් වශයෙන් හෝ වෙන හිතවිලි වශයෙන් පිට ගියාම නැවත ඒ නින්දේ ඉඳලා ආනාපානට එන ගමන ද්වේෂ හිතවිලි ඉඳලා ආනාපානට එන ගමන හිත පිට යන තැනින් ආපහු ආනාපානට එන ගමන දිහා රාජකීය අමුත්‍යක් එනකොට බලන්න වගේ ඒක විශේෂණය කරලා බලන්න පුළුවන් නම් භාවනා ජීවිතේ විශාල බිම්මක් පනින්න පුළුවන්. ඒකේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි උඟ දෙනෙක් ඒක ඒකේ අස්සන්න දැනට දන්නේ. ඒගොල්ලෝ හිත පිට ගියම් කනකාටුයි. කනකාටු වෙච්ච කෙනාට කවදාකවත් වැඩේ කරන්න බෑ. ඒ නිසා හිත පිට යන එක ස්වභාවයි. හිත පිට ගියාට පස්සේනේ අපි දන්නේ නිින්ද ගියාට පස්සේ නිින්ද ගිය කියලා දන්නේ. හිතවිසිහිතලා කාට පස්සේනේ ද්වේෂහිතවිල්ල කාවයි කියලා දන්නේ. හිතවිල්ල කාට පස්සේනේ හිතවිල්ල දැන් කලබල නොවි එතන ඉඳලා නැවත ආනාපානේ කරා එන ගමනේ මේට වැඩිය අරිඹුවක් හරි අබමල් රිනෝක ධර්ම හරි විස්තරයක් කියන්න පුළුවන් නම් ඒ කාර කියන යෝනිසමනස්කාරය තව තවත් දියුණු දියුණු කරනවා. ඒ නිසා එයාට තේරුම් ගන්න වෙනවා මේකේ නිින්දෙන් හිත පිට ගියයි කියලා. ද්වේෂෙන් හිත පිට ගියයි කියලා. හිතවිල්ලකින් හිත පිට ගියයි කියලා. යන්න ඉස්සෙල්ලා මගේ හිත ආනාපාන තිබුණේ මට මෙහෙමයි ආනාපාන පෙන්නුනේ. නිින්දෙන් පස්සේ ආයෙත් ආවේ එතෙන්නමයි. එතකොට ඒ තිබ්බ ආනාපානෙමද දැන් පේන්නේ වෙනස් එකක්. එතෙන් ද්වේෂයක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා මගේ ආනාපාන තිබ්බේ. ද්වේෂ හිතවිල්ල පහළ වුණා, ඉවර වුණා. නැවත ආනාපාන එනකොට අර තිබුණු එකමද එහෙම නැත්නම් හිත පිට ගියා හිතවිලි වේදනා නිසා නැවත එනකොට අර තිබුණ එකමද කියන මේ දෙක දිහා බලලා විස්තරයක් කියන්න පුළුවන් නම් ඒක හරියට කේන්දරේ බැලුවටත් වැඩිය යටි හිත බැලුවටත් වැඩිය ඒත් චිත්තානපසරි තාමත් වැඩගත්. ඉතින් මම ආර්දනා කරනවා මේ දීපකේනා සභාවට ඉදිරිපත් වෙන්න කැමති නම් Tamanට මේක පිළිබඳව පොඩි කට උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ නින්දට ඉස්සලා ආනාපාන මෙහෙමයි නින්දට ගිහිල්ලා ආවට පස්සේ මෙහෙමයි ද්වේෂ හිතවිල්ලට ඉස්සලා මෙහෙමයි පස්සේ මෙහෙමයි කියලා අපිට පොඩි අද්දුරු ප්‍රත්‍යක්ෂයක් දෙන්න කැමතිද කවුද අතීස්වනන් හරි දීපු එක්කන අවසරයි ගරු තෙරසාමි වහන්සේ නිින්ද යන්න ඉස්සෙල්ලා ආනාපාන සතියේ ඒ හුස්ම ආස්වාද ප්‍රාත්‍යාසයෙන් දැනුණා නිින්ද ගිහිල්ලා ඇහැරලා ඇහැරුණාට පස්සේනේ මට නිින්ද ගියා කියලා දැනගත්තේ එතකොටත් මම දැනගත්තා මම මේ ඉන්නේ මේ භාවනා කරමින් ආස්වාස ප්‍රාස්වාස කරමින් කියන එක මට දැනුණා සායනස නවතත් මම ඒ විදිහටම ආස්වාස කරන්න ආරම්භ කරා ඒ දුර්ලභම රචනයේ තියෙනවා දැනුණා කියලා කිව්වට වෙන කෙනෙකුට විස්තර කරන්න මට ආස්වාසය වැටුනේ මේමයි ප්‍රසවාසය වැටුනේ මේමයි මගේ හිත පිට ගිල්ලන මම ඉන්නේ දැන් ආනාපානෙමයි කියලා කොහොමද අද්දුටු ප්‍රත්‍යක්ෂයක් කියන්නේ සයන්ස මට ඊට පස්සේ නහයේ හැකුරුණු ගතියක් දැවුණා නහය බර ගතියක් දැවුණා සමහර ඒ අවස්ථාවදී වගේ ටිකක් තදින් හුස්ම පිම්බීම හැකිලිව නම් කරේ නැහැ. නමුත් මට ඒ තරමට බවත් දැනුණා ටිකක් හයියෙන් හයියෙන් හුස්ම ගැනීමක් වෙන බව. ඒ ඒ නින්දට පස්සේ අවස්ථාවද නින්දට පස්සේ සයින්නාසේ. ඉතින් ඒක නිසා මේ රචනයේට එන්නෝ නෑ ඔය කට උතර දෙනවා වගේ මට ආනාපානේ නින්ද එන්නේ ඉස්සර නැත්නම් නින්ද කරදරයකට ද්වේෂ කරදරයක් හිත පිට යන නිසා මට ආනාපානේ වැටුනේ මෙහෙමයි කියලා මේ තොරතුරු ටික තමයි අපි ඉල්ලන්නේ වැද්දගත්ම දේ. ඒක ලියවිලා නෑ. ඊට පස්සේ හිත පිට යනවා කියන්නකෝ ඒක ලිව්වත් පිට යනවා නැත්නම් පිට යනවා. පිට ගියාට පස්සෙත් ආපහු ආවට පස්සේ මම ආනාපානෙ දැන් ඉන්නේ. නින්දක නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. ද්වේෂයක නෙවෙයි කියලා දැන් ආනාපානෙ ආපුවා මොකෙන්ද අපි උරගා බලන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂ අන්න ඔය කාරණාව හිතවිලි පිටතියේදී ගියා හෝ නැතුව හරි. ඕක කියන දන්නා භාවනා 150ක් කියලා. ඒක ලියෙවෙන්නේ නැති එක තමයි මෙතන තියෙන මැජික් එක. කවදාවත් ආනාපානට අදාළ තොරතුරු හෙලි වෙන්නේ නැහැ. හෙලි වෙන්නේ නැතුව මේ වටපීස් කතාවල් යනවා. මේ කමඨහන සුද්ධ වෙනවයි කියලා කියන්නේ කරදර එනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. කරදරෙන් ඉස්සෙල්ලා මම දැක්ක ආනපානේ මෙහෙමයි, කරදරෙන් පස්සේ මෙහෙමයි දැක්කේ කියලා කියන්න නම් කරදර ඇතුව හෝ නැතුව හෝ ආනපානේ දැක්කට පස්සේ එයාගේ විස්තර ටික අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ලියන කියන්න බැරි එක තමයි මෙතන තියෙන අපේ ගොළුකම. මෙතන අපේ තියෙන අන්ධ අන්ධභාවය, අපේ තියෙන අවිද්‍යාව. ඒ නිසා මේ වார்த்தාවට ඇතුල් කරන්න ඕනේ කොයි වෙලාවක හරි. ආනාපාන ආනාපානට මුණ දුන්න වෙලාව, පිම්බි මැකින්නම් පිම්බි මැකින්න මුණ දුන්න වෙලාව, වම දකුණු වශයෙන් සක්මන් කරනවා සක්මන් කියලා මෙන්න මේකයි මම ඒකේ දැක්කේ. අත නෑර බෑ කියන්න බැරුව දැකපු කාරණාව මේකයි කියලා ලියනද එහෙම බලන්න බල්ලා වාර්තා කරන දන්නවා. ඒක තමයි අපිට භාවනාවට ආධුනිකයෙකුට දෙන්න පුළුවන් උපරිම අත්දැක. නමුත් ඒකෙදී ඒ ආධුනිකයා අතින් ඒක නොලිය වෙන එක තමයි මායයි කියලා කියන්නේ. ලියන්නෙම නැහැ. ඒ දෝෂේ දෝ දෝ යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. ඒකටයි පහර දෙන්න අපි දෙකොල්ල එකතු වෙලා. මේ කමටහන් දෙනගෙනයි කමටහන ගන්න එකනයි අර මුණට හිතේ වෙලාවේ අරමුණේ වැටුනේ කොහොමද? වැරදිච්ච වැරදිච්ච දේවල් ලියන්න යන්න එපා. ලියපු ගමන් වැල්වට අරන් කතා. පෙරදුනා පෙරනට පස්සේ ආනපානට ආවද ආවන ආනපාන විස්තටි කියන විදිහට අපි දෙකොල්ල එකතු වෙලා එකම මේ කෙලෙසට පහර දෙන්න මේ වැඩමුළුවේ ඉවරුණත් පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ ඒ තරම්ම මුලා කරන තැනක් මම මේ කතා කරන්නේ. පළවෙනි දවසේ ටිකක් ඕක සැර වැඩි. නමුත් මම මේ දීපු තියෙන නිදර්ශනයට අනුව කියනවා මේ බව දන්න නිසා කොහොමද සිත පිටේ ආයෙ නිසා ආනපාන පේන වෙලාවදී ඔක්කොම විස්තටි ගන්න. පිට ගියයි කියලා කනගාටු වෙන්න එපා. ගිහිල්ලා ආවට පස්සේ නැවතත් අර විදිහට මිස්ටර් ටික ගත්තා. ওই මැරිච්ච අද අද අපවත් වෙච්ච පණ්ඩිත සාංශ අපිට කියලා දුන්න එක තමයි ඒ විදිහට යන්න ඉස්සලා තොරතුරු මෙහෙමයි පිට ගිහිල්ලා ආවට පස්සේ තොරතුරු මෙහෙමයි කියලා කිව්වනම් අතරමැදි වෙච්ච කොටසේ පව් නැහැ. පව් අහෝසි වෙනවා. නිින්ද ගියත් ඒකේ අහෝසි වෙනවා. ද්වේෂය ආවත් අහෝසි වෙනවා. හිත පිට ගියත් අහෝසි වෙනවා. ඒ විදිහට පව් අහෝසි කරන්න ඒ කෙලෙසට ඉස්සල්ලයි පස්සෙයි මූල කර්මස්ථානයේ සතියේ විස්තර ටික කියනවා. ඒ නිසා අනිත් දවසේ මේ විදිහටම උනන්දුලා භාවනා කරලා ඒ විස්තර ටිකත් වார்த்தාවට ලියලා ආදර්ශයක් දෙමු. ගෞරවනීය සාමින් වහන්සේ මම ආධුනිකෙක්මි. සක්මන් භාවනාවේදී විලුඹ පොළවේ ගැටීම ආරම්භය හා අවසානයේදී ඇඟිලි තුඩු පොළවේ ගැටීම කෙරෙහි සිත යොමුවෙමි. මේ විනාඩි 10ක් පමණ සතිය පවත්වාගත හැකි මෙයට විනාඩි 10ක් පමණ සතිය පවත්වාගත හැකි විය. ඉන්පසු ශාරීරික වේදනා හා වෙනත් බාහිර ශබ්ද හරහා සිත ගමන් කරන ලදී. නැවත සිහිය එළවාගෙන සක්මන් භාවනාවෙහි යෙදුණෙමි. පරයන්ක භාවනාවේදීද නාස්පුඩු වලින් නැහැ නැහැ මත සිසිල් බවත් පිටවන වාතයේ උණුසුම් බවත් දැනුනි. මේට මෙය එක දිගටම බොහෝ වේලාවක් සිත යොමු කර ගැනීමට අපහසු විය. මෙයට එක දිගට බොහෝ වේලාවක් සිත යොමු කර ගැනීමට අපහසු විය. ගෞරවනීය සාමින්හන්සේගෙන් දැන ගැනීම පිණිස පහත් සඳහන් ප්‍රශ්නය යොමු කරමි. නොදැන කරන අකුසලයේ දැනගෙන කරනු ලබන අකුසලයේ ආදීනව වටහා දෙන ලෙස ඉල්ලමි. ආ මේකේ මුල්ලකේදී සක්මණේදී පිළිඹ ඇඟිලි වල ගැටෙන හැපෙන බැති පෙන්වන්න උත්සාහ කළා තියෙනවා. මේක තවදුරටත් මේ වාගේ තොරතුරු ඇතිතාක් තුරට නිසිනින්ද ධක්මට මෙන වෙලාව අහුල ගන්න බලන්න. ඒක තමයි ඉල්ලමකින් මැණික් තෝරනා වගේ වැඩේ. ඊට පස්සේ පරියන්කට ගියාට පස්සේ යම් වෙලාවක කරදරයක් නැතුව අරමුණට මුණ දාන්න පුළුවන් වෙලාවක් එනවනේ. ඒක ඇත්තරම පෙරපිනක්. හම්බ වෙච්ච වෙලාවේදී අරමුණේ විස්තර ටික පුළුවන් තරම් එකතු කෙරුවොත් තමයි තේරෙයි මේ තමයි පවුනති අවස්ථාව කියලා. එයින් එපිට මොනවා කිව්වත් පව්. අපි මේ බැරදිච්චෙව්වයි, පෙරදිච්චෙව්වයි මේ වල්පල් හැලී කතා කරගෙන ඉන්නවා කියලා කියන්නේ බෞ සමාදාන. අකුසල් සමාදාන. ඉතින් මුළු ජීවිතේම කරලා තියෙන උච්චරය. වෙච්චිව, පෙරදිච්චිව, පෙරදිච්චිව කතා කරගෙන ඉන්නවා. මේ භාවනා කරනකොට කලාතුරකින් මැටි ගොඩාක් කනලන අන්න මණිකක් ගන්නවා වගේ හරියටම අරමුණට හිත වෙච්ච වෙලාව පවු නැති අවස්ථාව තේරෙනවා. ඒතර පවු ගෙවම් කරනවායි කියලා කියන්නේ පව් සමාදන් වෙන්නේ නැතුව අතාරිනවා පින් කරගන්න කුසලයකට යන්න තියෙන ඉඩ හම්බුනාට පස්සේ ඒක ගැන විතරක් කතා කරනවා. කමඨාන් සුද්ධ කරනකොට හරිය පැත්ත විතරයි කතා කරන්න ඔය ස්වාමීන් වහන්සේ අපිට උගන්වපු පළවෙනි පාඩම එච්චරයි. කමඨාන් මාත්තාව ලියන්න හරිය තැනකි. වැරදි වලින් ලියන්න යන්න එපා. මොකද ඒක අහන මිනිහටත් මුස්පේන්තුවක් කියන මිනිහටත් මුස්පේන්තුවක් අපරාධී පෑන් අපරාධී කොළ අපරාධී කාලේ. හරියට හරියක විතරක් කතා කරන්න පටන් ගත්තාම ඉබේම අකුසල් අහෝසි තත්ත්වයටපත් වෙනවා. කුසලය බුදු විදිහට පිපෙන්න පටන් ගන්නවා. ඒක නිසා සම්පප්පලාප කියලා කියන්නේ බොරුමත් නෙවෙයි තමයිලාට. ඒක කතා නොකරනවා නම් හොඳ දේවල්. නොකිය හිටද කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වැල්වට අරන් කියනවා නැත්නම් මේ කතන්දර ගොතනවායි කියනවා. හරි ගිය දේ අපිට හිතන නොකිය හිටත් කමක් නැහැ. නමුත් කිව්වොත් හොඳයි. කිව්වොත් කුසලයක්. ඒක නිසා නොපිරිච්ච පාපවල නොකරනද අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ කුසලයේම හිත යොදවදායි. යොදනට යම් වෙලාවක මූල කර්මත්තාන හිත ගියොත් ඒක සමාදන් වෙනවයි කියලා කියන්නේ මේ විස්තර ටික තව කෙනෙකුට ඍජුව දැනගන්න පුළුවන් වෙන විදිහට වார்த்தාවට ඇතුල් කරනවා. ඒක නිසා මේක ආධුනිකයෙක් පැත්තෙන් ටිකක් හැර වැඩි අහපු නිසායි මම මේ කියන්නේ. ඒක නිසා මේ වැඩ පිළිවෙලක අපි ඉන්නකොට සීලේ නිතරම සීපත් කරගන්න ශ්‍රද්ධාව නිතරම සීපත් කරගන්න සතිය නිතරම සීපත් කරගන්න ඒ ඒ තුන යටතේදී අරමුණත් එක්ක ගත කරන වෙලාවේ හැකිතාක් හිතේකේ අභිරමණය කරන්න දෙන්න සිල්ලිලාරේ විඳින්න දෙන්න ඒක අනික් අයටත් බෙදා හදා ගැනීමක් වගේ තමයි කමඨාන් වார்த்தාව ඒ විතරක් නෙවෙයි ඊට වඩා ගොඩාක් දක්ෂකමක් තියෙනවා මේ කිව යුත්ත හරියටම දැනගෙන බැලිය යුත්ත හරියටම දැනගෙන බලලා ඒක ලියන්න පුළුවන් නම් භාවනාවේ භාගයක් ඉවරයි. ඒ නිසා ලියලා තියෙන තොරතුරු හොඳයි. හැබැයි තව මේක දියුණු කරන්න පුළුවන් කියලා විතරක් කියන්න පුළුවන්. ඔය මම ගොඩක් වෙලා ගත්තේ මේ පව් සමාදාන වීම අකුසල් සමාදාන වීම සහ කුසල් සමාදාන පිළිබඳව එක් මේ අහලා තියෙන ප්‍රශ්නෙට වක්‍ර උත්තරයක් නිසා ඍජු උත්තරේ නෙමෙයි. ගෞරවනීය සාමිනවහන්ස මාගේ කර්මස්ථාන නිමිත්ත ආශ්වාස ප්‍රශ්වාසයයි. මේ විවිධාකාරයේ නිරීක්ෂණය කිරීමට මම උත්සාහ කරමි. උදාහරණ ගොරෝසු සියුම් දීර්ඝ කෙටි ශීත උෂ්ණ ආදී වශයෙන් සමහර විටක පර්යංකයට ගොස් බොහෝ වේලාවක් ගත වන තෙක් ආශ්වාස ප්‍රශ්වාසයේ වායුව නොදැනී තිබෙන අතර ඒ වෙනුවට විවිධ කායික සංවේදනා මතුවේ. ඒවා නිරීක්ෂණය තුලින් සුද්ධ විපස්සනාව වැඩිම සුදුසුද? නැතහොත් එම සංවේදනා නොසලකා ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන තෙක්ම සැලකලිමත්ව සිටිය යුතුයද? මෙත් සිතින් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදි තියෙන මට පේන දුර්මතයක් මේ ආනාපානේ ඉන්න එක සමතේ අනිත්‍යව බලන එක විපස්සනාව කියලා පටලවාගෙනයි මේ ලියලා තියෙන්නේ. ආනාපාන උනත් ඇති ඇති දක්නවා. ඒකත් විපස්සනාව. ආනාපානෙන් පිට කයේ යම් කිසි දෙයක් අත්විඳිනවා ඒකත් විපස්සනා. ඒ නිසා සුද්ධ සමතේ කරනවා සුද්ධ විපස්සනා කරනවා කියන පටලවිලි භාෂාවකින් පටලවිලි මතයක ඉඳලා ලියලා තියෙන්නේ. ඒක නිසා අපි ආනපන ඉස්සරහින් තියාගන්න බව හැබෑව. නමුත් ඒක දිහා බලනකොට කයේ අනිකුත් සියලු sannivedana මතුවෙනවා නම් ඒක මනෝ විකාර නෙවෙයි නම් ඒ සියල්ලම විපස්සනාට අරමුණ. ඒ සියල්ලම ඇති හැටිය. ප්‍රත්‍යක්ෂයේ තියෙන්නේ සැකනම් විතරක් ඒ වෙලාවට සැකනම් විතරක් ඒ වෙලාවට ආනපන බලන්න. සැක නැත්තම් මුළු පදාසෙටම ඉඳ තියන්න වර්තමාන මොහොතේ කයේ සිදුවෙන සියල්ලම අපි කුසලයෙන් අකුසලයෙන් බහැර කරනවා. ඒක ආනාපානියම විය යුතු නැහැ. ආනාපානිය හෝ ඒ වෙලාවේ සිදුවෙන කයේ සිදුවෙන හැම දෙයක්ම විපස්සනාට ගොදුරක් වෙනවා. තුන්වෙනි වතාවටත් මම කියනවා සැකනම් විතරක් ආනාපානට හිතියව දාන්න. ආනාපානට හිතියව දෙනකොට සැකදුරු වීම සිදු වෙනවා. නමුත් කයේ ඉන sannivedana සහ සංවේදනා සහ ආනාපාන සියල්ලම භාවනාවට විපස්සනාවට ගොදුරක් අරමුණක් නිමිත්තක් වෙන බව මතක තියාගන්න. ගරුතර ස්වාමීන් වහන්ස මොහොතක් මම මෙතන ඉඳිනවා යනුවෙන් ඉරියව්ව දෙස බලා සිටින විට හුස්ම උදරය ප්‍රදේශයේ ගැටෙනවා දැනේ. ඒ ආශ්වාසයයි. ආශ්වාසයේ දෙතුන් පොලක කඩ වෙමින් උදරය පිරේ. ප්‍රශ්වාස ඊට වඩා පහසුවෙන් උදරයේ සිට ලිස්සා ගොස් නාසයෙන් පිට වෙනවා දැනේ. මෙසේ ටික වේලාවකින් ප්‍රශ්වාස වාතය උදරයේ රැලි රසමින් නික්මයයි. මෙසේ බලා සිටන විට ආශ්වාස වායුව උදරයේ තවත් පහළට තල්ලු වී යයි. ආශ්වාස වායුව දිග්ව පෙනේ. ප්‍රශ්වාසය පහසුවෙන් ලිස්සා වගේ ගොස් පෙට වී යයි. මූල කර්මස්ථානයේ අතහැරෙන්නේ නැත. සිතුවිලි වලින් බාධා ඇති වේ. එහෙත් වහා මූල කර්මස්ථානයට පැමිණේ. මෙසේ ටික වේලාවක් පැය භාගයක් පමණ සිටින විට සිතුවිලි වලින් සිත පනිනවා වගේ දැනේ. එවිට සුළු වේලාවක සැනසීමක් දැනේ. මේ කීප වතාවක්ම සිදුවේ. නැවත ආශ්වාස කරන විට කකුල්වල ඇඟිලි ඇඹරි වකුටු වෙනවා නලියෙනවා වගේ දැනේ. ප්‍රශ්වාසයේදී එය තරමක් ලිහිල් වේ. මේ ආකාරයට පපු ප්‍රදේශයේද තදවන බවක් දැනේ. එය වේදනා කර නැත. වරින් මර තනින් තන ශරීරයේ මේ සිදුවේ. ආශ්වාස වාතයේ ආශ්වාස වාතයේ මෙසේ සිදු කරන කාර්ය විවිධය. ස්වාමින් වහන්සේ අඩුපාඩුවක් ඇතොත් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙක සක්මන් භාවනාව වම දකුණ වශයෙන් පුරුදු කෙලෙමි. වම් පාදය දනිසෙන් නැමෙනවා අඩු බවද දකුණු පාදය හොඳින් දනිසෙන් නැමන බවද දැනේ. වම් කකුල මදක් කෙටිද කියා දැනේ. ගෙදර දොරේ පාරේ ගමන් කරන විටද පියවර කිහිපයක් තියෙන විට සතිමත්ව ටික දුරක් ගමන් කළ හැක. අවට බාධාවල් හිතට එතරම් දැනෙන්නේ නැත. පියවර 7-8ක් පමණ. ඔබ වහන්සේට අමා මහ නිවන් සම්පත් ලැබේවා. මේක හරි උදේ පළවෙනි කොටස පරියන්කේ සම්බන්ධ කරපු එක ඉස්සල්ලා ලියපු රචනයේට අර්ථකථනයක් වගේ. ඉස්සලා අර්ථකථනයේ ඔක්කොම සම්පින්දනය කරලා ඉලියලා තිබුණේ මෙහෙමයි මට ආනපානේ මේමය මට sannivedana කියන වචනේ සංවේදනා කියව මිසක ලියලා නැහැ. දෙවෙනි එකන සංවේදනා ලියලා තියෙනවා. ආස්වාදක කරනකොට කකුලි පාදයේ කොටසේ ඇඹරනා වගේ දැනෙනවා. ප්‍රසවාස කරනකොට දිග යනවා. මේ වගේ ඒ දැනෙන සංවේදනා කෙටි කරන්න ගියොත් නිවන ඇතේ. සංවේදනා පුළුවන් තරම් රචනට ඇතුල් කරන්න. විස්තර ටික ඇතුල් කරපු ගමන් මේ බොක්කපල්ල පෙන්නවා වගේ පෙන්නලා දෙන්න ලේසි. ඉතින් මේ හෙලිදරව්ව මේ පේන දේ හෙලි කිරීම කුසලයක් කියලා අපේ අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අත්‍යවශ්‍ය දේවල් පිටු කරනවා. අනවශ්‍ය දේවල් දික් කරනවා. ඒ අනුව බලනකොට මේ රචනයේ සෑහෙන දුරට මේ තොරතුරු දෙන්න ලැහැත්ලා තියෙන මගේ කයේ විවිධ සංවේදනා දැනනවා කියලා නෑ. දැන සංවේදනා ලියලා තියෙනවා. මේක හොඳට විස්තර සහිතව බලන්න. එතකොට පෙනේවි අපි භාවනා කරත් නැතත් මේ හතර මහා ධාතුන් කවදාකවත් විස්රාම ගන්නෑ. ඒගොල්ලෝ නිතරම වැඩ. මේ හතර මහා ධාතුන්ගේ පිට කතා කරන හැම එකක්ම අපාගාමී. එහෙම නැත්නම් සංසාරේ. හතර මහා ධාතු කියන්නේ නිවන නෙවෙයි. නමුත් ඒකට ආවයි කියලා කියන්නේ සතිය පිහිටියක්. ඒකට ආවයි කියලා කියන්නේ අප්‍රමාදයි. ඒකට ආවයි කියලා කියන්නේ මනෝ විකාරක නෙවෙයි. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. හැබැයි හතර මහා ධාතු මාර්ගයේ මනෝ විකාර එන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් උරගාලා බලන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි ශරීරයේ දැන හැම සංවේදනයක්ම සංවේදනාවක්ම ඒ වෙලාවේ දකින්න වෙලාවෙම දන්න ඇති වෙන වෙලාවෙම දකිනවනම් ඕකට තමයි නිවන කියන්නේ. අවදි භාව කියන්නේ ඒකට. අප්‍රමාදේ කියන්නේ ඒකට. ඉතින් ඒක කාටවත් හිතෙන්නේ නැහැ මොකද එතන මේ නිවනට යනකොට පින් සිද්ධ වෙන්න ඕන කියලා අදහසක් තියෙනවානේ. පින් සිද්ධ වෙන හැමතැනම බෙර ගහන්න එපායි. පින් සිද්ධ වෙන හැමතැනම ගෙජ්ජි හෙල්ලෙන්න එපායි. පින් සිද්ධ වෙන හැමතැනම හඬු අත ගහන්න එපායි. පින් සිද්ධ වෙන හැමතැනම බෞද්ධ කොටියක් තියෙන බෑ. දැන් මේකේ බෞද්ධ කොටියක් නැහැ, ගෙජ්ජිත් නැහැ, හඩු ගන්න ගහන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා කිසි කෙනෙක් පිළිගන්නේ මේ ඇත්ත වශයෙන් අස්පනා අපිට මේ සිදුවෙන කම්පන චංචල ඇඟිලි කැරකෙනවා දිගෑරෙනවා කියන එක ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඕක වටිනාකමක් නැහැ. ඒකට තමයි අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. මෙව ඇත්ත වශයෙන්ම අස්පනා අපිට සිදුවෙන දේවල් කාටවත් බෑ කියන්න බෑ. මේ තමයි සතියේ පිටවපු ලකුණු. මේ තමයි අප්‍රමාද වෙච්ච බවට ලකුණු. මේ හොඳ යුව නෙවෙයි. මේ ඇඟිලි ඇඹරෙනවා කරකිනවා කියන එක හොඳ එකක් නෙවෙයි. නමුත් ඒකට හිත ගියා කියන්නේ කයට හිත ආවා, සතියට හිත ආවා, අප්‍රමාදයට හිත ආවා කියලා. මේ පළවෙනි කඩයිම පැනගත්තොත් යෝගාවචරයා එතන මේ ධාතුන්ගේ භාෂාව තේරුම් ගත්තොත් ඥාන පිරිමකමක් නැහැ ධාතුන්ට. බාලමහලු වයස කියලා වෙනසක් නැහැ ධාතුන්ට. උගත් නුගත් කියලා වෙනසක් නැහැ ධාතුන්ට. ත්‍රිපිටකයේ දැනගෙන විනය නීති රකින්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ ධාතුන්ට. එතකොට මේ ධාතුන්ගේ අරසාව අපිට ලැබෙනවා. ඒක අපි අමතක කරලා වෙන්න මොන කුණු හර්ප පිටිපස්සේ ගියත් කුණු තමයි. අපාය තමයි. ඒ නිසා මේ කරලා තියෙන ප්‍රයත්නේ උත්සාහ කරලා තියෙන ප්‍රයත්න හොඳයි කියන්න වෙන කියන්නේ. ඉස්සෙල්ලා ලියුමත් එක බලනකොට හොඳයි කියන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන අයට ඔක්කොටම මම මේ පොදුවේ කතා කරන්නේ. Taman අස්පනා අපිට යමක් මොනවාරි දැක්කනම් ඒ මේ වෙලාවේ මම දැක්ක මෙන්න මෙහෙමයි දැක්කේ කියලා ඒකට විස්තර කොච්චර ලිව්වත් රචනෙට කිසිම බාධාවක් ඒ දේවල් මනෝවිකාරයක් නම් විතරයි සැකයක් පතු වෙන්නේ ඒ තහන කෙනාට තේරෙනවා. ඒ නිසා භාවනා කරනකොට වැටෙන දේවල්, කයි වැටෙන දේවල් සම්පූර්ණ කමඨාන් වාර්තාවට ඉදිරිපත් කරන්න පුරුදු කරන්න. ඒකත් කමඨාන් වාර්තාවත් අහගෙන හිටියට කමඨාන සුද්ධ වෙනවා කියලා හිතුවට ලියන කෙනාට ඒට වැඩිය ප්‍රකටව ප්‍රබලව සිද්ධ ඒක ලියන්න ඕනේ. ඒ නිසා කියලා තියෙනවා සුචිකුලි මුත්තෝ කුතෝ පඬිතෝ භවෙය්‍ය. සූ කියලා ශවණේ අහන්න නැතුව චී කියලා කියන චින්තනයේ හිතන්න නැතුව පූ කියලා කියන ප්‍රශ්න කිරීම පුච්චා නැතුව ලී ලී කියලා කියන ලේඛනයේ මේ හතරෙන් තොරනම් පඬිතෙක් වෙන්න බෑ කියන. ඒ නිසා තමන්ගේ වார்த்தාව තමන්ම ලියන්න ලියලා බැනුම් අහන්න ඕන. ඇහුවට පස්සේ තමයි ඒක සුද්ධ වෙලා දෙන්නේ. එහෙම කෙනෙකුට විතරයි තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒක නිසා මම උනන්දු කරනවා. ප්‍රශ්න 12ක් තියෙනකොට ප්‍රශ්නයක් නැහැ. තව වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලියලා ලස්සන දේවල් ලියන්න වෙයි කියලා හිතන්නත් ඒවා ලියන එකම දැක්කම ලස්සන නැහැ. හම්බ වෙන්නේ කම්බන චංජල අනම්මනම් තමයි. නමුත් ඒ ලේඛන කලාව දන්නවනම් ඒ වනස ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම සාහිත්‍ය දරේ කියලා කියනවා. ඒක දන්නේ නැතුව අපි කොච්චර ලස්සන ගෙත්තන් පන්නම් වැඩ ඉගෙන ගත්තත් ඇති වැඩක් නැහැ. නිසා කමඨහන් වார்த்தාව නැත්නම් මේ කමඨහන් සුද්ධ කිරීමේ කලාව නිස්සරණවණ යන්නේ අමුතුම ක්‍රමයකට. ඒක විතරයි නිස්සරණවණ තියෙන සුවිශේෂී ගතිය සක්මන් භාවනා සමයේ කමඨහන් සුද්ධ කිරීම. ඒක නිසා මම මේ වෙලාවේ නම් ඇත්ත වශයෙන්ම කාලය යොදලා තියෙන අවධානය යොමු කරලා තියෙන වැඩමුළු නායක නායකයන්ට විතරයි. ඒගොල්ලෝ ඒක දන්නවනම් සභාව එකපාරටම කීකරු වෙනවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මේ හිටින හැම භාවනා කරන කෙනෙක්ම කමඨාන වාත අලියන්නේ කොහොමද සුද්ධ කරගන්නේ කොහොමද කියලා දැනගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒක අනික් අය අතර බෙදලා දෙන්න. එතකොට යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ කියලා මේ අපිට හම්බෙච්ච අවස්ථාවේ වැඩගතයි. එනිසා මේකේ සරලාර්ථය තමයි භාවනා කරනකොට වැටහිච්ච දේ වාරණය කරන්න එපා. පුළුවන් තරම් කමඨාන් වාර්තාවට ඇතුළු කරන්න. එතකොට ඇත්තටම කමඨාන සුද්ධ කරත් නැතත් ඒ හරහා සතිය හරහා තමයි අරසාවකුත් ලැබෙනවා. ඒකම ඉස්සරහට පෙරමං පෙරගමන් කරු වෙනවා. ආදර්ශය එනතන් උපදේශයත් ඒක තුළම තියෙනවා. ගෞරවනීය සාමීන් වහන්ස ටික කලක් සිටම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනා කරන යෝගිනියක් මා සක්මන් භාවනාව සක්ම භාවනාවට වඩා මා පර්යංකයේ කලින් ප්‍රිය කළ තැනැත්තියක්මි. නමුත් මා ලද අත්දැකීම පුදුමයි. මටම ටික වේලාවකින් වම දකුණ අනුව පාද තබමින් මෙන්ම කකුල් වලට දැනෙන සංඥා වේදනා මුකුත් නොදැනී ගියා. නිකම්ම පාවෙන ගතියක් තිබුණේ. සක්මන් භාවනාවෙන් මේ ලද සුවය තවමත් මා ළඟ රැඳී සිටින්නාසේ දැනේ. තව තවත් සක්මනෙහි යෙදීමට ආශාවක්ද දැනේ. සක්මන් භාවනාවෙන් ලැබිය හැකි සුවය මා අද හොඳින් අත්විඳිමි. ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ අපිට නිස්සන්න වනේ එළිය සක්මන් කරන්න හම්බෙන ඉතාලම කලාතුරකින්. උද්දී ඉඳලා හැන්ද යනකම් වහින පළාතක් මේක. ඒ නිසා මේ හම්බ වෙච්ච වෙලාවේ විහාරේ සක්මන් මළුව, එළිය සක්මන් මළුව මම බලනවා ඉක්මනට මේ ඉස්සරහ පැත්තේ සක්මන් මළුව හදලා දෙන්න <clears throat> පල්ලෑයක. පුළුවන් තරම් බාහිර සක්මන් කරන්න. මම ඒ වෙලාවේ කිය මම වටනා තේරුම් ගත්තෙත් නෑ. ඇත්තටම ධම්මරතිය හඳුර තමයි ඕකට ওই විශේෂම විහාරයේ සක්මනට පුදුමාකාර විදියට කාලය ධනේ ශ්‍රමයේ ගත කරේ මම රණ්ඩුත් උනා. ඒනට ඇත්තටම මේ ඒක පෙරදැක්ම තිබුණ ධම්රත්‍යාම්තුවා. නිසා මෙහේන හුඟ දෙනෙක් ස්තුති කරලා යන්නේ මේ සක්මනට. පිටිමයට උඩට ගියාට පස්සේ භාවනා ශාලාව ළඟත් කරන්න පුළුවන්. ඒකත් ධම්මරන්සි ස්වාමීන් වහන්සේගේම නිර්මාණයක්. ඒ වගේ මේ සක්මන් මළුව හදන්න ගිහිල්ලා අපේ ලොකු ලියන මාත්‍යා පොලිසියට අහුවෙලා කැලෑනේ දාරි ගෙනියලා රෑක් රිබන් කරලා තියාගෙන හිටියා. ඒ මොකද කවුරුවත් දන්නේ ධක්මං හදනවා කියන්නේ. කැලේ කපනවායි කියලා මේ අතේ සල්ලි වීදම් කරලා කැලේ කොන්ක්‍රීට් දාන්න හදනවා. සල්ලි වීදම් කරන්න හදනවා විනාශ කරන්න හදනවා කියලා මම තාම පශ්චාත්තාප වෙනවා. ඒ මනස ඉදා ඉඳන් ලෙඩ. ඒ තරම්ම ලංකාවේ ඉන්න අමන තකතිරු මරි මෝඩ ජනතාව ධක්මන දන්නේ. ඒකයි ඔය කියලා තියෙන රචනයේ මුලදිම මම මේ රක්මන කරු කරපො නැති පරියංකේ කරකර උපාතකම්ම ගැන නෙවෙයි ඉතින් මැට්ටියක් කියලා තමයි කියන්නේ. දැන් ඉතින් ධක්මං කළා දාර අගේ තේරුම් ගත්තට පස්සේ මැට්ටියක් කියන්න හොඳ නැහැ උපාතකම්ම කෙනෙක් කියයි. මම මේ කියන්නේ ඒක පුළුවන් තරම් එලි මාසක් වනේ පාවිච්චි කරන්න මම දකිනවා මේක ඇතුලේ ඉන්දියාප්පම්වක් කරනවා වගේ වට්ටිය වට්ටියේ කරකිනවල ධක්මන ඇතුලේ මෙතන ඉඳගෙන. ලනුපැදුරු. කරුණාකල ඉලෙරි ගලව සුද්ධ කරලා ධක්මන්ට වැඳලා තනකොළ පුළුවන් නම් දිවෙන් ගලවන්න ධක්මං කරා. පින්වත් ගෞරවනීය සාමීන් වහන්ස නිස්සන්න වනේ භාවනා වැඩසටහනට ආධුනික වන මගේ ප්‍රශ්නය මෙයයි. සක්මන් භාවනාවේදී දකුණ වම ආදී වශයෙන් සතියෙන් සක්මන් කිරීමේදී දකුණු පාය තබන විට ආශ්වාසයේද වම් පාය තබන විටද ප්‍රශ්වාසයේද හඳුනා ගතිමි. යලි දකුණු පාය ඔසවනවා ගෙනියනවා තබනවා ආදී ලෙසින් සතියෙන් සක්මන් කිරීමේදී ආශ්වාසය හා ප්‍රශ්වාසයක්ද වම් පාය ඔසවනවා ගෙනියනවා තබනවා ආදී ලෙසින් සතියෙන් සක්මන් කිරීමේදී ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක්ද හඳුනා ගතිමි. දකුණු පායට එකවර ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක්ද වම් පායට එකවර ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක්ද ලෙස මෙහි නිවැරදි බව හෝ වැරදි බව මම නොදනිමි. සක්මන් භාවනාවේ ඉදිරි පියවරක් ලැබීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. මේකෙදි මේකට පටලවා ගන්න අවශ්‍ය නැහැ. සක්මනේදී අවධානය යොමු කළ යුතු නැත්නම් අපි මානසිකාර්ය කියලා කියන යොමු කරන්න ඕනේ. මම ඉඳගෙන නෙවෙයි හිටගෙන ඇවිදිනවා කියනකොට වැඩියෙන්ම ඇවිදින බව පෙන්වන්න ඉස්මතු වෙන්නේ මොකක්ද? මේ රචනයේම ආදර්ශයක් ගන්න මේ වම මේ දකුණ. ඉඳගත්තර පස්සේ වම දකුණ වෙනසක් නැති නිසා බොහෝ විට ආසස් පස්වාසී ඉදිරිපත් වෙනවා. මේ ලෝකේ මේ ගෑණියක් මේකේ පිග්මෙක් වෙන ඕදෙන කසාද බඳින එකට තමයි කට්ටියගේ ආසාව තියෙන්නේ. බඳින්නේ නැතුව හිටියට කිසි තොලියක් තියෙනවා. ලක්මන් කරනවා ලක්මන් කරන්න ආනපනත් එක්ක කසාද බඳින්න ඕනේ නැහැ. ආස්වාසේ කරනට වම දිනට ආස්වාසේ. දකුණු දිනට ප්‍රසවාසී කියනකොට වම දකුණ මාරුවොත් හුස්මත් මාරුවේ. කරුණාකරලා මේ දෙන්න දෙපොළ ඉන්නපා. මේ පටලව ගන්න ගිය ගමන් මේ උපමාන දෙකක් එකට පටලවන්න ගියම අමතර ආතතියක් එනවා. ඒ නිසා සක්මණේදී වම දකුණ කියන එකට ප්‍රමුඛතාවය දෙන්න ආනාපානට ඒ දෙවන්නේක් විදියට දෙවෙනි මනමාලයා වගේ ඉන්න කියන්නේ. බඳින්න ඕනේ නැහැ. මේ බැඳිල්ලේ තියෙන කරදරේ තාම තේරෙන්නේ නැහැ. ඉතින් બોලේ මම මොකද කරන්නේ? පින්වත් සාමි. නෑ නෑ ඉවර නෑ. ඒක කරපු ගමන් මේ දෙක දෙකට වෙච්ච ගමන් ඊට පස්සේ යෝගාවචර ප්‍රශ්නයක් අහනවා මේක ඉදිරියට යන්නේ කොහොමද මේ අනවශ්‍ය විකල්පයක් විචල්්‍ය සහ දෙකක් ලං කරගන්න. ඒ නිසා ඊටාම සරල කරා. මම ඇවිදිනකොට මේ ඉඳගෙන නෙවෙයි. මම දැන් ඇවිදිනවා ඉච්චරයි. ඒකෙදී ඒ ඇවිදින බවට තියෙන සාකි තිබුණත් ඇති අනික ඔක්කොම කයේ සංවේදනා ඒක තිබිච්චාවේ පැත්තක මේව අතර අන්තර් සම්බන්ධතා නැතුව කියන එක නෙමෙයි මම කියන්නේ තියෙන්න ඉඩ තියෙනවා යෝගාවචර මේවා පටලවන්න යන්න එපා පටලවපු ගමන් යෝගාවචරට ලොකු ආතතියක් එනවා මේ කොහෙද යන දෙන්නේ කල්ලා එකට බැඳලා සක්මණට ගියාට පස්සේ සක්මන් කරන්න පරියන්කට ආවට පස්සේ පරියන්කේදී ආසර් ප්‍රසාසී පිම්බි මැකිලිමත් එක්ක බඳින්න යන්න ඕනේ නැහැ ඒ දෙන්නත් නිකන් බඳින්න හිතෙන සයිස් එකේ තමයි ඉන්නේ නමුත් ඈඩ් කරලා තියාගන්න දෙක වෙන් කරන්න. එතකොට හරියටම ඒ ඒ බෑග් එකට ඕන තොරතුරු ඒ බෑග් එකට දාන්න පුළුවන්. ඒකම සක්මණේ යනකොට තමයි අත් දෙක වහගන්න හිතෙනවා කරන්න එපා. පරියන්කිනකොට අත් දෙක අරින්න හිතෙනවා කරන්න එපා. ඒක සාමාන්‍ය මූලික දෙන උපදේශ. හැබැයි මේවා මේ රාජ අපරාධවත් මරණ මේ තීන්දුව කරන්න ඕනේ වැරදිවත් අකුසල්වත් නෙවෙයි. මේ තමයි අපේ හිත සංකර කරගන්න හැටි. ඊටාම සරල කරගන්න බුදුරජාණන් වහන්සේ කාරණා දෙද්දී අපි අතනින් මෙතනින් කරුණු එකතු කරගන්න හදනවා. ඒවට වෙන වෙන තලයටදී සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මේ වගේ සම්බන්ධ කරපු ගමන් අපේ හිතට විශාල සමීකරණ, විශාල ආතති එන්න පටන් ගන්නවා. ඒ නිසා සක්මනේදී මාර් කීප එක නැවත කියනවා. සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් ලොකු දෙයක්. අන්නේම විනාඩි කීයක් ඉන්න පුළුවන් බෑ. ඒක වැඩි කරගන්න. ඒකේ ලකුණ හම් වෙන්නේ මට වම දකුණ තේරිලා නම් අයියට වැඩිය පියවර තව වැඩිපුර වැඩි තියන්න පුළුවන් ඒක තමයි ධක්මනේ දියුණුව කියන්නේ. පරියන්කේ ගියාට පස්සේ පිම්බි මෑකිලි මරි ආනපාන හරි පේනවනම් ඉඳගෙන ඉන්න බව දන්නවනම් වැඩි වෙලාවක් ඒක තමයි පරියන්කේ ලකුණු ලැබෙන තැන. ඊට පස්සේ වැඩි ප්‍රමා ආනපානෙ පේනවනම් ඒ වැඩියෙන් දකින්න එක හරියට නූලකට මල් ලමුනනකොට මල මල් මල් මල මල වැඩි වෙන්න වැඩි වෙන්න මල් මාලාව දික් වෙන්න වගේ හැම අරමුණක්ම ආස්වාසයක්ම ප්‍රස්වාසයක්ම සති නූලට අමුණන. පිම්බීම හැකිලින් වශයෙන් හෝ ආනාපාන වශයෙන්. පරියන්කේ ගියාට පස්සේ වම දකුණ වශයෙන් එසෙයින් තිබෙන වශයෙන් ගන්න මිසක් ආනාපානෙත් එක්ක සම්බන්ධ වුණාට කමන්නේ ඒක තමන් වග වෙන්න එපා. තමන් ඒකට සම්බන්ධතාව හොයන්න යන්න එපා. සම්බන්ධ වුණා නම් අතිරේක ලකුණක් විදිහට තියාගන්න. ඒක තමයි මේකට දෙන තියෙන උපදේශය. පින්වත් ස්වාමීනි මා මෙම වැඩසටහනට සහභාගී වන පළමු වතාවයි. සක්මන් භාවනාවේදී ඊතා ඕනෑකමින් මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කරමින් සිත ඉවතට යානොදී ආරම්භ කෙලිමි. නමුත් පියවර 10ක් පමණ ගිය විට නොදැනීම වම් පාදයේ දකුණු පාදයේ යනුවෙන් සිතින් කියමින් පාදයේ තබනවා හැර නිරීක්ෂණය නොදැනීම ගිලිහි යයි. ඒ බවද දැනේ. නැවත මුල සිට ආරම්භ කර කරමි. ටික වේලාවකින් සාමාන්‍ය ඇවිදීමක් ලෙසට නොදැනීම ගමන් කරයි. කොපමණ සක්මන් කළත් පාදයේ වේදනාවක් ඇති වූයේ නැත. යටිපතුල් වල දැවිල්ලක් මෙන් පසුව දැනේ. මෙසේ වීමට හේතුව සතිය පුහුණු වී නොමැති බවදයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔව් මේකදී පයේ ලැබෙන පයේ ඇති වෙලා තියෙන දැවීම මේ සතිය නිසා ඇතිවෙච්ච සුබ නිමිත්තක්ද එහෙනම් සතිය කඩන්න ආපු බාධාවක් විදිහටද මේ ලියාපු කෙනාට පෙනෙන්නේ කියලාක දැනගත්තොත් මට පුළුවන් කමඨාන සුද්ධ කළ දෙන්න. කැමැතිද ඒ ලියාපේ කරන අත උසලා මේ සභාවට කට උතර දෙන්න? අත උස්සගෙන හිටියන ලේසි. ආ හරි. මගේ ප්‍රශ්නේ මම නැවත මතු කරගන්නවා අවසාන වාක්‍යය ලියලා තියෙනවා මේ ඇවිදිනකොට මට තේරෙන්නේ මේ විදියට ඇවිදිනකොට පයේ 10ක් දැවිල්ලක් ඇති වෙනවයි කියලා මේක මේ මොකද්ද කියලා අහලා තියෙනවා මම අහන්නේ එහෙම දැවෙනකොට මම දැන් මගේ කයේ සතියෙන් ඉන්න බවට මේක ලකුණක් වශයෙන් සුබ නිමිත්තක් වශයෙන් දෙපෙන්නේ. එහෙම නැත්නම් භාවනාව කඩන්න ආපු කරදරයක් විදිහට දෙපෙන්නේ. දැනුනි මට. එහෙන්නේ මයික් එක ලං කරලා කතා කරන්න. දැවිල්ල දැනුනේ මට මේ මේ සක්මණ ඉවර වුණාට පස්සේ ඒක ඉතින් බාධාවක් විදියට නෙවෙයි මං සක්මණ කරා කියන එකේ හැඟීමක් තමයි මට දැනුනේ. කියන්නේ මම යමක් කරාගත්තා කියන එකක් තමයි මට දැනුනේ. ඔය ඒක ඇත්තට සක්මන කරන වෙලාවේ දැනුණත් සක්මනේ පස්සේ දැනුණත් කොයි වෙලාවකෝ කයේ සංනිවේදනයක් දැනුණා නම් ඒක සතිය පිටුබාට ලකුණක්. ඒ වුණාට අපි හුඟක් වෙලාවට ඒක සතිය කඩන් ආපු දෙයක් විදිහටයි වාර්තා කරන්නේ. මේක සුද්ධ වුණා නම් කමටහන මේක සුද්ධ වුණා නම් අපේ මේ මනුස්ස ශරීරය අපි පුදුම ගෞරවයක් කරා. ශරීරේ කොයි වෙලාවකට කැක්කුමක් පිපුරුමක් ආවනම් ඒකට වෛර කරනවායි කියලා කියන්නේ අමනකමක් අසත්පුරුෂකමක් මෝඩකමක්. මේ මම සතිය පිට උබාට ලකුණක් කරගත්තොත් හැම කැක්කුමක් පිපුරුමක්ව පිනක් වෙනවා. පැමිණි දුක් පැණි රහයි කියලා අපි මේකට කියනවා. ඒ නිසා ඒ බව මේ දැවිච්ච මේ දැවිලි තැවිලි ගතිය සතිය ලකුණක් කිව්වනම් මේ රචනාවට ඇතුල් කරන්නෙකුත් නැහැ. ඒක නිසා ඉස්සරහට මතක තියාගන්න මේ මේකේ ඉන්න ටිකේ විතරක් නෙවෙයි. කොහෙ ගියත් ශරීරයේ වේදනාවක් කැක්කමක් පිපුණාවක් ආපු ගමන් අනිවාර්යයෙන්ම සතිය පිහිටන. සැපතිනකොට ශරීරේ නෑ හිත නෑ. ඒක තරුංගල් ගන්නවා. රෝන්දි. මේකට ආපු ගමන් එනවා මේක හැම වෙලාවෙම මේක සතිය පිහිටවන්න සාක්ෂියක් කරගත්තොත් සාධකයක් කරගත්තොත් අපි මරණ මොහොතේදී වැඩිම සතිමත් වෙයි. ළඩ වෙච්චහම වැඩිම සතිමත් වෙයි. වයසට ගියාම වැඩිම සතුටුමත් වෙයි. මොකද මේක එලෙවට යන්නේත් නැහැ. දැන් මේ හොඳට හයිය හත්තේ තියෙන වෙලාවේ මේක තේරුම් ගත්තා නම් වයසට යනවා කියන්නේ මරණයට යනවා කියලා කියන්නේ ලෙඩ වෙනවයි කියලා කියන්නේ ස්කෝලර්ෂිප් එකක් හම්බුණා වගේ ඵලයන් කිව්වත් සතිය පිට යන්නේ. නමුත් අපි හදලා තියෙන අපිට අම්මලා තාත්තලා උගන්ලා තියෙන්නේ ශරීරයේ sannivedanayනකට පැන්ඩෝල් බීපල්ලයි කිය. සීතලේව ගාපල්ලයි කිය. එහෙම නැත්නම් මේ වේදනානාශක ගාපල්ලයි. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ඌ ඒ ශරීරයෙන් එන හැම සංනිවේදෙන්ට වෛර කරන්න පටන් ගන්නවා. ඉතින් අපායට යන්න ඕනේ නැහැ. මෙහෙදිම ඉන්නේ අපායේ තමයි. මේ පින් කරලා ඉපදගත්ත ශරීරේ සතිපට්ඨාන අරමුණු වෙනකොට ඒ මනුස්සයා බාම් ගන්නවා. ඒ මනුස්සයා පිටිත් නූල් ගැට ගන්නවා. ඒ මනුස්සයා සෙත් කවි කියව ගන්නවා. එහෙම නැත්නම් වේදනානාශක පාවිච්චි කරනවා. ඉතින් මේ මේකෙන් වාසි ගන්න එකම එක දොස්තර විතරයි. එනිසා කියලා තියෙනවා මේ වෛද්‍යවරයාට කියලා තියෙන්නේ යමයාගේ මල්ලි කියලා. යමයා ජීවිතේ පැහැර ගන්නවලු යමයාගේ මල්ලි සල්ලි ජීවිතේ දෙකම පැහැර ගන්නවා කියලා තියෙනවා. මේක දොස්තරලා ඉන්නවද කියන්න මන් දන්නේ නැහැ. ඈ? මාවිල් මැද මහත්තයා. ඈ? මාවිල් මැද මහත්තයා ඉන්නවා. ආ මාවිල් මැද මහත්තයා නැතයි ඉතින් වයසට ගිය නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දොස්තරටත් නෙවෙයි ඔක තියෙන වේදා කියලා. ඊට තියෙන නිසා දොස්තරට වෙනම ටිකට් එක තියාගෙන බලන්න බෑ දෙකම එකයි. මේ වේදනානාශක කතාව විසබීජ නාශන කතාව බංකොලොත් කතාවක්. කවුරුත් නාශනය කළ අපිට ජීවත් වෙන්න බෑ. අපි ඔක්කොම එකම පද්ධතියේ ඉන්නේ. ඒ නිසා මේ පැමිණිච්ච දුක භාවනාවට සාධකයක් කරගන්න එකමුතුමාණන් වහන්සේ සතහට වෙන බව දුකට වේදාන. බුදුහාමුදුර විතරයි. ඉන් මේ පිට අපේ අම්මලා තාත්තලා ගුරුවරු ඔක්කොමලා කියලා තියෙන ඕක නැති කරගෙන ඵලයල්ලයි. නැති කරනකොට මිනිහා නැතිලා ඉවරයි. කිසිම කෙනෙක් මරලා මේ ජීවිතේ කාටවත් සතුටින් ඉන්න බෑ. විස බීජ නාශනය කරුවත් වේදනා නාශනය කරුවත් මේ නාශක කියන වචනේ වැඩිපුර පාවිච්චි කළොත් ඒක හුනියමක් වෙනවා. හරියට භංග වේවා කියන වචනේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ අපායට යන්න ඕන මේ ජීවිතේදීම එහෙන ගහලා නැහිලා යනවා. ඇහෙන්නවත් තියෙන බයි වචන. වේදනා වේවා විස බීජ වේවා නාශනයක් ඕනේ නැහැ. ආවට පස්සේ මේ සතිය පිහිట్లా තියෙන දෙයක් බාටපත් කරගත්ත ගමන් ඩබල් පොසිටිව්. ආ නෙදාට බුදුහාමරෝ කවුද කියලා තේරෙයි. ඒ නිසා භාවනාවේ කමටහන් සුද්ධ කරනකොට ඒ කෙනා හම්බෙලා මට තමයි ප්‍රශ්න අහන්න සිද්ධ වෙනවා. ඒක නිවැරදි කරලා දෙන්න ආනපානය කරනකොට බබෝ තද වෙන්න ගන්න. ඉසිකක්කුන් එනවා. එහෙම නැත්නම් කුපුරු ගහන්න ගන්නවා කම්පන චංචල එනවා. ඉතින් මේ භාවනාවෙන් ආපු ප්‍රතිඵලයක්ද භාවනාවට මේක කරදරයක්ද කියන ප්‍රශ්නේ Tamanගෙම අහගත්තා නම් Tamanට තේරෙන්නේ මේ කරදරයක් නැති කිසිම වෙලාවක භාවනා කරන්න අපි පෙන්කෙලකල ඉන්නවා. කරදරයක් ආපු ගමන් සතිය පිටවු ගමන් ඒකට චෝදනා කර කර ඉන්න. ඉතින් ආයෙත් ඒකට භාවනා කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒ නිසා පැමිණිච්ච කරදරය වෙහෙස දුක නැත්තම් මේ කියන දැවිලි දැවිලි භාවනාවට සාධකයක් කරගන්න ගිය කෙනාට තේරෙන පටන් ගන්නවා මම මෙතෙක් කල් භාවනා කරලත් නැහැ උන කරන්න ගියාම මට තේරෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ කවදා හෝ පර්යංකේදී මරණ වේදනාව සතුටින් විඳපු දවසට තමයි පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ නිසා අපි දවසින් දවස කරන්නේ වැඩි වැඩි වේදනා ශක්ති හිරිහැර දරුණු නපුරු ගති බලලා කෙදිරි නොගා ඉන්න එකටයි. ඒකට කියනවා මුවින් නොබෙන ඉන්නවයි කියලා. කාටවත් කියන්න යන්න එපා. මොකද කියන්න වෙන්නේ අපිටත් වැඩිය දුර්ල කෙනෙකුට. කීනෝනම් කියන්නේ බුදුහාමුදුරන්න බුදුහාමුදුරෝ නයි පෙනේ වෙන්නයි. ඒ බම්බු ගහපන් එන මොකටද ආවේ භාවනා කරන්න කියලා. භාවේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා දැන් මේ මොකද්ද කැක්කවට ඉති කැක්කවට බඩේ කැක්කවට නලියන්නේ. උඹලට කොහෙද දුක්ඛ සත්‍ය කියලා බුදුහාමසරෝ බුදුහාමතුරුම කියන්නේ බුදුහාමගේ ගෝලියොත් කියනවා. ඒ නිසා අවසාන වාක්‍ය පිරිසුදු කරගන්න එකෙන් කමඨාන සුද්ධ වෙනවා. හොඳයි. ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ ලෙස පාතබමින් භාවනා කෙලෙමි. එය පසුව තබමි ඔසවමි ලෙසගෙන සක්මන් භාවනාව කිරීම සුදුසුද? තෙරුවන් සරණයි ආධුනික සිල් මාතාවා මුකින් හරි කමන්නේ Tamanට වැඩි වේලාවක් මේ දකුණේ හිත පැවැත්වීමට කය රවට්ට ගන්න ක්‍රමයක් තියෙනවා හිත රවට්ට ගන්න ක්‍රමයක් තියෙනවා ඒ සියල්ලම ආධුනිකයෙන්ද වළංගුයි. ආනපාන කරන වැඩි ආස්වාද ප්‍රසආස ප්‍රමාණයක්. වම දකුණ කරනකොට දකුණු වම කිව්වත් එකයි වම් දකුණ කිව්වත් එකයි. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් පස්සෙන් පතර සක්මන් කරලා බලන්න හොඳට සතිය පිට. ප්‍රශ්න වෙලා තියෙනවා ඩ්විටි පස්සෙන් යන්නේ කරන්ට හෙල්මට් අරන් දෙන්න ඕනේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විනාඩ පේන්නේ නැහැ නැත්නම් ඔය ඉස්සරහට යනවට වැඩිය හුඟක් සක්මණේ සතිය පිහිටනවා ටිකක් මේ ගොම්මන් වෙලාවක පස්සෙන් පස්සට සක්මන් කරන්න ඔව් හැබැයි ගිහිලා කියන්න එපා කවුරක්වත් ධම්මජීවමර කියලා දුනා කියලා ඉච්චරයි <laughs> කියන්න ගියාම මමත් බැනුම් ආන මේ මොන්නව හරි ජල්බරියක් දාලා මේ ශරීරේ හිත පවත්තන්න එච්චරයි පව් වෙනව පව් වෙනට හරි ෆෝවර්ඩ් ගියර් එකම දාත හැකි රිවර්ස් එකේ දැම්ම ප්‍රශ්නයක් නෑ ඒක නිසා ඒ සඳහා උපක්‍රම හැම දෙයකම ආර්ය පරිශ්‍රණයකින් නම තමයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ. හැබැයි ඒක කෙරුවට අනුන්ට කියන්න යන්න එපා. කියපු ගමන් මේ සතිපට්ඨාන වෙනකොට අලුත් බණක් කියන්න හදනවා කියලා බණීවි. නමුත් වැඩි පියවර ගාණක් සතිය පවත්වන්න පුළුවන් නම් ඒක කරන්න. වැඩි ආසර් ප්‍රසවාස ගාණක් පවත්වන්න පුළුවන් ඒක කරන්න. එතකොට තමයි ශිල්පය ඉගෙන ගන්න. ගර්තන ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදී සිටීමේදී තමා සිටින ඉරියව්ව දෙස මනාව අවධානය යොමු කර ආනාපානය හඳුනාගෙන සුළු වේලාවකින් ඒ පිළිබඳ මතකයේ ගිලිහි ගොස් නින්දට වැටුණු ස්වභාවයක් දැනේ. මේ විශේෂයෙන් සිදුවන්නේ දිවාහාරයෙන් පසු පරයන්කයකදීය. මේ தත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාපිළිවෙලක් ඇතනම් නොයසේනම් මෙවැනි අවස්ථාවකදී අවධානය යොමු කළ යුතු අංශයක් ඇතනම් පැහැදිලි කර දෙන ලෙස ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔව් මේක තමයි දන්නා මෙන්න මේ වෙලාවට එන්නේ කියලා දන්නවනම් මේට වැඩිය පොඩ්ඩක් ලෑස්තිලා යන්න. මේ මට මේ නිදාගෙන ඉන්නකොට මේ කැම කැම ගාසේ නිින්ද එනවයි කියලා. ඊට පස්සේ දෙවෙනි එකක් මම මේ වෙලාවේ මතක් කරලා දෙනවා නිින්ද කියන එක එක සැරේ එන්නේ නැහැ. ඒක එන්නේ ටික ටික. ඒක නිසා දැනගන්න නිින්ද පෙර නිමිති. ඒ තමයි කයට හිත ඉස්සලා ඇවිල්ලා කය ඇතුලේ හිත හේම අයිස් ටිකක් මෙදෙන්න වගේ බටර් ටිකක් තැම්පත් වෙනවා වගේ මිදෙන්න ගන්න. එතකොට දැනගන්න ඕනේ මේ භාවනාව හරි තමයි. හැබැයි සමාධිය උනට වැඩි උනොත් නින්දට වැටෙනවා. ඒකේ ඉන්නේ පියවරෙන් පියවර. ඒ නිසා යෝගාවචරය දැනගත්තොත් දැන් කරදර මොකුත් නැහැ, හිතිලි බාධා මොකුත් නැහැ. මේ අරමුණේම හිත جوړු වෙලා යනවායි කියලා. එතකොට එයා දැනගන්නවා අනතුරක් තියෙනවා, නින්දට වැටෙන ඉඩ තියෙනවා. එතකොට මේ නින්දට වැටෙන ස්වභාවය බලන්න යනකොට නින්ද යන්නේ නැහැ. හිත අවදි වෙනවා. ඒකට ලොකු සංහසේ පාවිච්චි කරපු ක්‍රමේ තමයි ලෑස්තිලා යන්නේ. විශේෂයෙන්ම දන්නවනේ කැමෙන් පස්සේ දවල් මත් දහනේ මේක එනවයි කියලා ලෑස්තිලා ගියාම එක දවසේ අල්ලන්න බෑ. ටික ටික ටික ටික Tamanට නින්දට එළඹෙන පෙළඹෙන හැටි දැක් ගන්නකොට මේ කවදාවත් හිතේ දැකපො නැති යටිහිත පේන්න පටන් ගන්න වෙලාව. එතෙන් මම නොදකින්න පැත්ත. පේන්න පටන් ගන්න වෙලාව මේ පැත්තට නොදන්න පැත්තට නොදැක්ක පැත්තට ඉදිරියට යන්නේ නැතුව නිවනක් නැහැ. මේ වගේ එකක් නෙවෙයි තියෙන 10ක් 15ක් මේ ගමනේ බොරු බොරු කකුල් බොරු වලවල් තියෙනවා. එකක් තමයි ওই නිින්දදී පේන එක. ඒ නිසා ඔය යනකොට ලෑස්තිලා ලෑස්තිලා යාම තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. අනිත් එක තමයි ඒකට ඉස්සෙල්ලා ගොඩක් සක්මන් කරන්න ඕනේ. හිත කර්මණීය කරගන්න ඕනේ සක්මන හරහා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආනාපානය ගැන මෙනෙහි මෙනෙහි කරමින් සිටින විට විනාඩි 15ක් 20ක් පමණ කාලයේදී ශරීරයේ සමබරතාවය නැතුව යන වාසේ දැනිනි. සක්මන් භාවනාවේදීද මුලින් මම දකුණු ලෙස මෙනෙහි කළ අතර පසුවේ පාදයේ ස්පර්ශය දක්වා මෙනෙහි කිරීමට සමත් වීමි. නමුත් අනාගත සති ආනාපාන සති භාවනාව වැඩිීමේදී ශරීරයේ සමබරතාව නැතුව යන වාසේ දැනුන නිසා දෑත් සැරීමට සිදුවිය. මෙසේ වන්නේ ඇයි? ඒතර දැසහැරලා බලනකොට ඇත්තටම සම්බරභාවය නැති වෙලාද නැත්නම් මේක හිතින් ආපු එකක්ද කියන වාක්‍යය මේකේ නැහැ. කැමැතිද ඒ ලියාපු එකන ඇත්තට ඇරියට පස්සේ තිබිච්ච අත්දැකීම සබහාගත කරන්න. මයික් එක පිටත් කරන්න. මයික් එක ඉල්ලන එක නා අත පොඩ්ඩක් උස්සගෙන ඉන්න ඕනේ නැත්නම් හොයන්න බෑ. මගේ ප්‍රශ්නේ තමයි පාටියක් කියනකොට සම්බර භාවය නැතුණා වගේ තේරෙන නිසා බයක් වෙලා අසත් මේ ඔක්කොම අපි කියමු සාධාරණීකරණ. ඇතකටේ බැලුවට පස්සේ Taman දකින්නේ ඇදවිච්ච ශරීරයක්ද නැත්නම් කෙලින් තිබුණ එකක්ද? කෙලින් තියෙන ශරීරයක් ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඇද වුණා කියලා පෙන්නන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් Taman හිතන්නේ ඇද වුණයි කියලා ඒ වෙලාවේ ඇද්ද කරින්න තු ඉන්නේ ඇද්ද වෙලාවමයි. ඇද්ද කරපුවා ඇද්ද වෙලා නැහැ. එනිසා දුන්නොත් හිත ලනුවක්ම තමයි. ඒ තරම්ම ෂටයි, ඒ තරම්ම මායාවී, ඒ තරම්ම වංචනිකයි. භාවනා කරනකොට මොන්නම හරි දහංගටයක් දාලා සතිය කඩන්නයි හදන්නේ. යෝගාචර කරන්නේ සතිය කඩාගෙන කමන්නේ කැඩුවට කමන්නේ අනිත් දවසේ සතිය කඩන්න ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ මේ වෙලාවේ දහංගට පුළුවන් තරම් දාන්න. මේකයි යාගේ තියෙන්නේ. අපිට බුදුහාමුදුරු පෙන්නනවා, රුවන්වැලිසෑය පෙන්නනවා, මරිච්ච අම්මා පෙන්නනවා, අරයා මෙයා පෙන්වනවා. නැත්නම් දේවදත්ත පෙන්වනවා. නැත්නම් අසුචි පෙන්වනවා. නැත්නම් මිනිගුණු පෙන්වනවා. පෙන්වපුවා ඇද්ද ගන්න එක විතරයි අපි කරන්නේ. ඒක තමයි අසත්පුරුෂෙම වැඩි. අපිට පුළුවන් නම් ඇද්ද ගරින්ද ඉස්සලා මේ යක්ෂයා මොන දහංගටේ දමන මොන බහුරු කොළම් පෙන්නුවත් ඇද්දක ඇරියත් කමක් නැහැ බහුරු කොළමක් කියලා දැනගෙන කරනවනම් ඉබේම විසදෙනවා. නිසා භාවනාදී අපි බුදුන් දැක්කත් ඒ මහායාන පොතක ලියලා තියුණා පයින් දමලා ගහන්නේ කියලා බුදුහාම. මොකද අපි බුදුහාමුදුරු පිරිනම් පාන්නේ මේ නික අනිවාර්යම බොරුකාරයෙක්. අපි මේ මල් හොයාගෙන ආවිල වඳින්න පටන් ගත්තොත් එහෙම ඉතින් සතිය කැඩලා සති ගාණක් ගිහිල්ලා දන්නෙත් නැහැ. ඉතින් මේ පෙන්නන දේවල් ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන් කිව්වොත් බරුවක්. කෙරුවොත් හොරකම. ඒකට තමයි හිත කියලා කියන්නේ. දැන් අපි යන පාර කෙලින් නිසා මෙයාට දහංගට දාන්න නැතුව ඉන්න බෑ. එන දහංගටයක් ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙයා දාන්නේ හැම දෙයක්ම එක දෙයකට වර්තමාන හිත පන්නන්න ඈත. අපිට කරන්න තියෙන්නේ ඔබ පන්නපන් මම එක්ක අපව ගෙනත් දානවා. එහෙම නැත්නම් මේ මොන જાති කරලාද මාව චාටු කරන්න හදන්නේ පරිස්සම් වෙන එකයි තියෙන්නේ. ඒකට වැරදුනාට ලකුණු කැපෙන්නේ නැහැ. කවදාද තේරුම් ගත්ත දවසේ තේරෙයි අපේ ඇහැට පෙනුනත් බොරුව. කනට ඇහුනත් ඒක බොරුව. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියලා කිව්වට ওই වෙලාවට කය ඇද වෙලා තියෙන. පේනවා. ඇද්දකල් බනකොට නැහැ. ඒ නිසා දවසක් ඒ ඇද්දකරින්ට ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා වෙලා බලයි ඊයේ වගේ මේක අබරුවක්ද කරන්න හදන්නේ. ඒත් ඇද්දකරියක් පරාදයි. මම ඒ නිසා ඇද්දකරින් නැතුව ඇද වුණත් කමක් නැහැ. ඇද වුණත් කමක් නැහැ කියලා හිටියාම කොක්ක ගැහුවට කොක්ක දිගහැරලා හිටිනවා. ඒකට වදින්නේ නැහැ. මේක හරි අමාරුයි මේ තරුණ පිරිස වලට. ඒ මොකද ලැජ්ජාවක් තියෙනවනේ. නාගි කට්ටිය නම් ඔළුව සාක්කුවේ දාගෙන භාවනා කරනවා. ගාලල්ලා ඉතින් කාටවත් කවුරු බැලුවේ කියලා ප්‍රශ්න නැහැ නේ. කබායේ දිලා ඊට කමක් නැහැ. කවුරු දකින්නද කවුරු බලන්නද? මහා දැම්මහලු වියේ කියලා සාක්කුවේ දාගෙන ඔළුව භාවනා කරනවා. හුඟාක් ඔය වයසක කට්ටිය ඉන්නේ මෙහෙදී දවල්ට පුතිය ගන්න හම්බෙන්නේ. ගෙදරට පොඩි ළමයි නැන්දම් පොඩි දරුවෝ මේ ඇඟේ නගිනවනේ. මේ ආපුවම මත් දහනේ භාවනා කරන්න ගියාම අම්මා භාවනා කරනත් අපේ අම්මත් ඒ වගේ ඉඳගෙන ඉවල විනාඩි දෙක යනවා හීනෙන් ඇහෙනවලු භාවනා කරනකොට ඇහෙනවලු ගොරවනවා මොකද කරන්නේ එනිසා ඇත්ත එක අරින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලලා මෙයා කියන්නේ බොරුව නම් ඇද්ද ගැටියට පස්සේ පරාදයිනේ විශේෂයෙන්ම මේ සාකච්ඡා කරාට පස්සේ ආන්න ඕක තමයි කමඨාංශුද්ධ කරන ලැබෙන ලාභේ අපි පරිශනාත්මකව අභියෝගශීලීව ඉදිරියට යන්නේ මේ මං කියන එකේ දෙමලේ තේරෙනවද? මොකද්ද ඔළුවට ගත්තේ? ඇස් හරින්න හොඳ නැහැ. නැවත ආනාපාන සතියටම භාවනාව හිත යොමු කරන්න. එහෙම කියන්නේ ඇත්ත කරපු නිසානේ අපි ඒක තේරුම් ගත්තේ. එමෙන්ස කාටද කිව්වොත් ඇත්ත කරින්න එපා කියලා එයා කියාවි ඇත්තටම හිත නැහැ මේ වෙලාව තියෙන සාංශය ඇත්ත කරින්න එපා කිව්වා මට වෙරිෆයි කරන්න විදියක් නැහැ. ඇත්ත කරින්න ඇරලා ඉවරලා තේරුම් ගන්න දැන් ඇස් දෙකෙන් පේනවා බොරුව කියලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? උත්සාහ කරලා බලනවා ඒත් එනවා අර්ජ් එක එනවා ඇස් දෙක අරින්න. ඇස් දෙක අරින්න නැතුව හිටපු දාතේ එනවා. ඒතර යොද්දේ නොකර දිනන්නේ. දැන් කරලා පෙරදිලා. ඉස්සරහට තියෙන්නේ අකිරියෙන් යුද්ධ දිනලා. සුද්දයිද? සුද්දයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආදුනිකයෙක්නි පරයන්කේදී සතිය පිහිටවා ගැනීමට උත්සාහ කරන විට ආශාස ප්‍රසවාසය පිළිබඳ සිතුවිල්ලෙන් හිත මිදී ගොස් හිස් අවකාශයක සිටන ආකාරයක් දැනෙන අතර පෙරමෙන් වෙන්ව තාත්තිකව ඇසෙනු විවිධ ශබ්ද වෙන්වෙන් වශයෙන් හඳුනාගත නොහැකි වී බොහෝ ඈතින් ඇසෙනසේ දැනේ. ගරු සාමිනහන්ස මෙම ස්වභාවය පහදා දෙන්න. මේකෙත් වෙලා ගියට කරන දෙයක් නෑ මට මේ ප්‍රශ්න කරුත් නැත්නම් රචනා කරුත් කැමතිද කියලා ආසයි දැනගන්න මේ සභාවට ඉදිරිපත් වෙන කැමතියි. ප්‍රශ්නයක් අහන්න තියෙනවා මට. මේ ලියපෙකන කැමති හොර. මගේ ප්‍රශ්නේ මෙහෙමයි. ආනාපානේ නොදැනී යන්නේ දැනිලද්ද නැත්නම් නොදැනීමෙන් පටන් ගන්න නොදැනීමට යනවා. සද්ද වේදනා වෙන් කරගන්න බැරි වෙන්නේ වේදනා සද්ද වෙන් කරගන්න පුළුවන්කම තිබිල නැතිවීමක්ද නැත්නම් මුලින් ඉඳලම වෙන් කරගන්න බැරි කතාවක්ද මේකේ ලියවෙන්නේ. මුලදී මුලදී පුළුවන් ස්වාමීන් වහන්සේ ටික වෙලාවක් යනකොට ඒ ඒ අර වෙන් වෙන් වශයෙන් දැනිච්ච ගතිය නැති යනවා. මේක මට ප්‍රශ්න නාහණ්ඩයි මං කියන්නේ. ඔක්කොටමත් එක මම කියන්නේ. වෙන් කළ දකින්න පුළුවන් වෙලාවේ තොරතුරු ටික දාන්න රචනෙට. එතකොට මට මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ. නේ? ඒක නිසා මේ මේ මේ මේ තාම මේ දේහේ රත් වෙලා තියෙන නැති පඬිසෝනසගේ තාම රත්සේ ඇත්තේ තාම අපවත් වෙලා පොඩි වෙලාවයි. ඒ සෝනසගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඔච්චරයි. අරමුණ වැටහෙන වෙලාවේ විස්තර කියන්න. කීල විපරිණාමය කියන්නේ. වැටුණා කියලා කිව්වට වැඩක් නැහැ. වැටෙන එකේ අර විස්තර ටික. සවිස්තර ටික දැම්මනම් මට මේ ප්‍රශ්න අහන්න වෙන්නේ ඒක නිසා යම් වෙලාවක ආනාපාන විස්තර සහිත වැටහිලා ඒ විස්තර ටික බොඳ වෙලා යනවනේ ඒක භාවනායේ දියුණුවක් කියලා ගන්න පුළුවන්. හොඳට වෙන් වෙන් වශයෙන් සද්ද ඇහිලා භාවනා කරගෙන යනකොට සද්ද ඔක්කොම කලවම් වෙලා වෙන් කර ගන්න බැරුව ඈත් වෙනවා. ඒත් භාවනාවේ දියුණුවක්. නමුත් මුලදී ඇහිලයි නොදෙනී ගිය කෙනෙක් දන්නේ නැත්නම් මට මෙහෙම කියන්න බෑ. ආනපනේ වැටහිලයි නොවැටි ගිය කෙනෙක් කිව්වේ නැත්නම් මම දෙන උපදේශය නොමග යන සුළුයි. ඒ නිසා රචනාකරු දැනගන්න ඕනේ වැටහෙන වෙලාවේ රචනයේ තුලට මේ තුට්ටු ටික දාන්න. ඒ නිසා මේක ඉදිරි ගමනක් කියලා හිතාගෙන නිසක්ව ඉදිරියට යන එකයි කමඨාන සුද්ධ කිරීම කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කෙලිමි. දකුණ වම ලෙස මෙනෙහි කෙලිමි. පසුව ඔසවන අවස්ථාවද මෙනෙහි කෙලිමි. එහෙත් ඉදිරියෙන් කුමක් හෝ දුටු විටම සිත විසිරී ගියේය. නැවත සති සතිය පිහිටුවා ගතිමි. බාහිර ශබ්ද නිසාද සිතවිලි නිසාද විසිරුනි. ඔබ වහන්සේ කියූ ලෙසම අවසානයට හැරීමේදී සිත විසිරී ගියේය. එවිට මදක් නැවතී සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙලිමි. ඊටාම අපහසියෙන් පියවර පහකට පහක් පවන එක දිගට සතිය පැවැත්වීමි. ඔය ඒකෙදිත් රචනයේ අංග සම්පූර්ණ ගතියක් නැහැ. අරමුණ විස්තර කියලා නෑ. නමුත් මෙන්න මේ තොරතුරු දෙන්න කැමති. හිත පිට යන එක ගැන කරදර වෙන්න එපා. පිට ගිය හිත නැවත අරමුණට එන එක පිළිබඳව මේට වැඩි විස්තර හොයන්න. සද්දෝලින් පස්සේ හැරෙන වෙලාවේදී රූප නිසා හිත පිට යනවා. ඒක වළක්වන්නම බෑ. පිට ගියේ හිත නැවත සතියට ගන්න එක සුවිශේෂී කෘත්‍යයක් යෝගාවචරගේ විශේෂ දක්ෂකමක්. අන්න ඒකට ගෞරව කරලා ඒ තොරතුරු වාතාවරණයට ලියලා නැවත ලියන්න. එතකොට මට පුළුවන් වෙයි මේක තවදුරටත් විග්‍රහ කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ කර්මස්ථාන නිමිත්ත ආශාස ප්‍රසවාසයයි. ඒ තුලින් සුද්ධ විපස්සනාවට යොමු වෙමි. ගැටලුව ඔබ වහන්සේගේ ත්‍රිලක්ෂණ භාවනා කෘතිය කියවීමෙන් පසුව ආශාස ප්‍රසවාස වායුව 11 ආකාරයකින් නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. එහි අතීත කාලයේ පිළිබඳ නිරීක්ෂණයේදී ප්‍රසවාස වායුවේ අවසාන කොටස මගේ සතිය වායු ස්පර්ශ ස්ථානයේ වූ නාසිකාග්‍රයේ නොරැඳී වායුව පසුපස හඹා යන බවක් සමහර විටක මට දැනේ. මේ භාවනාව වැරදි දෙස වැඩිමක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔය ඒකේදී අර වැටේන 11 ආකාරය පිළිබඳ එකම තොරතුරක්වත් දීලා නැති නිසා මට හිතලා බලලා උත්තර දෙන්න වෙන්නේ. ඒ නිසා මම කියනවා ඒ තමන්ට ආනාපානෙ වැටෙන්නලාදී ඒ තොරතුරු ටිකක් වார்த்தාවට දැම්මනම් මේ අහන ප්‍රශ්නෙට මට ගොනුවක් ලබලා දෙන්න පුළුවන්. ඒ නැතිකම තමයි මුළු රචනා සියල්ලකම වගේ තියෙන දුර්ලභකම. ආනාපානෙ වැටෙනකොට ඒ තොරතුරු ටික ඉතුරු කරන්න. ඒක සුද්ධ විපස්සනාද සුද්ධ සමසිත කියන එක පැත්තක තියන්න. ඒක මම විසඳ ගන්නවා. ඒ තොරතුරු නැතුව මේ ප්‍රස්වාසයේ අතීත අවස්ථාව නැත්නම් ආස්වාසයේ අයිතිවාස ගැන ගෙවෙන එක පිටිපස්සෙන් අබායම හරියන්න ඉඩ තියෙනවා. නමුත් ඒ අනිකුත් වෙලාවේදී ආනාපාන පිළිබඳ කිසිම විස්තරයක් නොතිබීම නිසා මට මේක විස්තර කරගන්න බෑ. අද පළවෙනි දවසේ නිසා ඒක ප්‍රශ්නිකුත් නෑ. අනිත් දවසේ ඒතරතුරු නැත්තම් හරි අරමුණම හිත ගිය වෙලාවේ අරමුණ වැටහෙන විස්තර සහිතව නැවත ලියන්නේ කියලා මං ඉල්ලා හිටිනවා. ඊට අදාළව තව ප්‍රශ්නයක් තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක ඉරියව්ව දෙස අවධානය යොමු කරමින් ක්‍රමෙන් ඉහළ පහළ ඇදී යන හුස්ම මතුව ඒමෙන් පසු ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාසය සවිස්තරාත්මකව බැලීමේ අවස්ථාව ඇතිවේ. එහිදී දිග කෙටි සියුම් ගොරෝසු දුර ළඟ ආදී තත්ත්වයන් ගැන යම් අවබෝධයක් ඇතත් අතීත අනාගත වර්තමාන වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ දකිනාකාරය නොපැහැදිලිය. කරුණාකර ඒ පිළිබඳව පැහැදිලි කරමින් පැහැදිලි කර දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒකෙත් ඉස්සලතියම කියනවා අර ගොරෝසුසියුම් දුර ළඟ කියලා මොනවද වටහාගත්තේ කියන ඒකේ ඒක ලියන ක්‍රමයෙන් මට කියලා දෙන්න පුළුවන් අතීත අවස්ථාව මට වැටහෙන විදිහට ඒ ටික ලියන්නේ නැතිකම මම දකින්න දුර්ලභමක් විදියට. ඒ නිසා හන්දියට තමයි දන්න ටික ලිව්වොත් මට ඒට සාපේක්ෂව ඒ අනුව හිතා ගන්න පුළුවන් මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඒ නිසා යාටත් මම ඉල්ලා ඉන්නවා ඒතරතුරු සහිතව හෙට මේලා ප්‍රශ්න නැවතත් කියලා දාන්න තමන්ට වැටහෙන හය ආකාරයක්ම ඉදිරියට තියෙනවා. ඒකේ මොනවද මේ වැටෙන්නේ කොහොමද වැටෙන්නේ කියලා ටික දැම්මොත් මට ලේසි ඔය දේ අනිත් දෙයට තලවසින් හිතා ගන්න නැත්තම් අමාරුයි. ඊළඟට දාණය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ගෞරවනීය සාමින් වහන්සේ අප දහවල් දාණය වළඳා නැගිට ගොස් අතසෝදා පිඟන් වීදුරු ආදිය තැම්පත් කර ආපසු අවුල්පත් ආදිය ගැනීමේ වරදක් තිබේද එසේ නැතුව ආහාරයට ගන්නා සියලු දේම ගැනීමෙන් පසු නැගිටීම කළ යුතුයද? අනුකම්පාවෙන් යුතුව පහදා දෙන්න. ඔය මේක භික්ෂුන් වහන්සේලාගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ උපාසකයන් ප්‍රශ්නයක් නෑ. සර්වචනාංශේ දේශනා කළා තියෙනවා උදේවරුවට එක ආහාරයක් වේලක් විතරයි ගන්න ඕනේ. යම් හේයකින් ඒ ආහාර ඇති කිව්වොත් පවාරණය කරොත් ආයේ උදේවරුවේ ආහාර ගන්න එපා. දවසට එකයි. ඉතින් ඒක නිසා භික්ෂුන් වහන්සේලා දැනට වේල් දෙකක් වළඳනවා. ඒ නිසා උදේවදා දාහනේ බෙදෙන වෙලාවදී යම් කිසි වෙලාවට උදේට විතරයි මේ කියලා දායකයා බෙදද්දී දායකයට ඇති කියන්න වුණොත් ඒ භික්ෂුවට දවල්ට දාහනේ ගන්න බෑ. ඒ නිසා කියනවා ඇති කිව්වට පස්සේ ගන්න එපයි. ඒ නිසා උදේ දාහනෙට අපි පිට යන්න කැමතිත් නැහැ. ඒ කියන්නේ දාහන් වේල දෙකක් ගන්න තියෙන ආසාව අපේ. ඒ නිසා දාහනේ ළඟ තිබ්බට පස්සේ කැමැත්තක් බෙදාගෙන කෑවට පස්සේ ඇති කියන්න වෙන්නේ නැහැ. ඒකට ඒ ඇති කිව්වොත් දවසට එකයි ගන්න පුළුවන් නේ බුදුරජාණන්සේ කියලා තියෙනවා. ඒ දාන දීපේ කරාට හූල්ලන්න හිතනවා ආයෙසරයක් හාමුදුරුවෝ දානයක් ගන්නවා දැක්කොත්. ඇති කිව්ව නැත්තම් ඇති කිව්වේ නැත්තම් තව එකක් ගන්න පුළුවන්. ඉතින් නිසා අපි ඉඩ තියාගෙන බඩේත් ඉඩ තියාගෙන දායකයමුත් ඉඩ තියාගෙන තමයි උදේ දාහනේ අත හොදන්නේ. ඒක භික්ෂූන්ට බලපාන ශික්ෂාපදයක් මිස පවාරණ ශික්ෂාපදෙ මිස ඒකේ මේ ඒකේ එක හේයාවක් නේ. මට එක දවසක් මතකයි අපච්චි ගිහිල්ලා මගුල් ගෙදර කාලා ඇවිල්ලා අම්මා බත් බෙදලා දුන්නා. ඊට පස්සේ අප්පච්චි ගාව මම බත් කාලා ඉන්න මැනික බත් එපයි කියලා. නමුත් මඟුල් ගෙදරදී අප්පච්චිට බත් කන්න වෙලා නැහැ. බත් එක හම්බෙලා නැහැ. බඩගින්නේ හිටියේ. ඉතින් මට තේරෙනවා මේ මොකද්ද මේ නටන නාඩගම තේරෙන්නේ බත් එකක් බෙදලා දෙනවා. අම්මට කිව්වා මම 10 වේල ඉවරයි ආය බත් එපයි කියලා. ඒ මොකද්දෝ එකකින් ওই බුදුබණ වරද්දගෙන අප්පච්චි. හාමුදුරුවෝ රැටත් කරනවා. අපේ ආමතුරු එහෙමනේ නෑඩක් කන. ඔය වික්ෂවද මොකක්වත් ගන්නවා. අටතිල් රකින්න කට්ටිය උත්කෘෂ්ඨයෙන් කරන්න හදන. කරන්න හදනකොට මේ වගේ වෙලාවක සූද්ධ කරලා දැනගන්න වේලකට එක වේලක දවල් දාන්නේ පස්සේ එපයි කියවට ප්‍රශ්න නෑ ගන්නෑ නේ. උදේ වේලේදී එපයි කියන වෙන විදිහට කොට කොට බෙදන්න ගත්තොත් එපයි කිව්වොත් ඒ භික්ෂුවට ආයෙ දවල්ට වළඳන්න බෑ. විනය කර්මයක් කරන්න නැතුව. ඒ නිසා භික්ෂුවකට දාන බෙදනකොට එකරවමක් බෙදලා දීලා තියෙනවා. කැමැති දෙයක් අර නැත්නම් ට්‍රේ එකට තියලා ගෙනත් දෙනවා. කැමැති දෙයක් බෙදාගෙන ගන්න. එහෙම නැතුව බෙදනකොට අත වැහුවොත් ගන්න බෑ. ඒත් ප්‍රධාන ආහාර ටිකට විතරයි. මේ උපාසකයන් තන්න මේක බලපන්නේ. ඒ කාරණාව මතුවෙච්ච නිසා මම අවස්ථාවක් අරගෙන මේ කිව්ව මිසක මට කෙටි උත්තරයක් දෙන්න දුනා මේක ප්‍රශ්නයක් කරගන්න එපයි කියලා. අවසාන ප්‍රශ්නය මම දිනපතා ව්‍යායාම සඳහා ඇවිදින විට සිත ඒකාග්‍ර කොටගෙන දකුණ වශයෙන් මෙනෙහි කරනවා. මේ මට භාවනාවට රුකුලක් වී තිබෙනවා. මේ සක්මන් භාවනාවේ පුහුණුවක් හැටියට සලකන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නෑ. Taman කායත් එක්ක ජීවත් වෙන හැම වෙලාවෙම භාවනාවක් කියන්නේ. ඒකයි අපි පුරුදු කරන්න මේ වගේ තැනකින් මේක ගත්තට පස්සේ කොතනක හරි කමන්නේ හුස්මක් ගන්න වෙලාවක් නිදාගෙන ඉන්න වෙලාව හරි වැටුනොත් ඒක තමයි කුසලයක් කරගන්නවා අපි කියන එකට ක්ෂණ සම්පත්තිය කරගන්න. ඉතින් ওই පූර්ණ භාවනා ධක්මන් භාවනා ලකුණු නොලැබුණාට හිත පිරිසුදු වෙන අවස්ථාවල වශයෙන් උපක්‍රමශීලී වෙන එකට හොඳ ආදර්ශයක් කියලා කියන්නේ. අපි විනාඩි 25ක් වැඩිපුර ආරම්භ තියෙනවා. පටන් ගන්නකොටත් මම හිතන්නේ විනාඩි 10ක විතර 5ක විතර පමාවක් වෙලා තිබුණා. අපිට ඒ නිසා විනාඩි 35ක් කාලයක් තියෙනවා පරියන් සක්මන් භාවනා කරන්න. අපි 35න් පස්සේ නැවත මෙතෙන්දි රැස් වෙනවා 3ට පරියන්ක භාවනාවකට. ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී 119 වෙනි 18 වෙනි එකේ මෑණිවරු හිටියේ ඒක ඉතාමත්ම ලස්සනට ප්‍රශ්න ඉදිරිපත් කළා දේවා. තෝරලා තිබුණා. ඉතින් මේකෙදි තාම අඩුපාඩුකම් තියෙනවා. ඉතින් පළවෙනි දවසේ එච්චර ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මම අද දවස පුරා මේ කතා කරනකොට කියපු කාරණා ප්‍රශ්න වාර්තා ලියනකොට කරුණා කරලා මතක තියාගන්න. එතකොට අපි ඊෂා තමයි තෝරාගෙන තියෙන්නේ මේ කමඨාන් වාර්තා සකස් කිරීමේදී පිටිසක් ගොනු කරගන්න පුළුවන් දක්ෂකමක් තියෙන කෙනෙක් විදිහට ඒ නිසා මම හිතනවා ඊසා උත්සාහ ගනි උපරිම වතින් හරියටම ගුණයක් සහිතව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට හේෂාන් කරනවා යටියන්තට හේෂාන්ගේ කිසිම සලස්මක් නැහැ. ඉන්නෙත් නැහැ ඒ වෙලාවේ. ඉතින් ඒ වුණාට අපි ඒකට මොකුත් කියන්නේ මොකද එක දවසට ඒක කරන්න බෑ. එක දවසට මේ පණිවිඩය දෙන්න බෑ අපට. නමුත් මේ වෙලාවේ අරුණ ලියමින් ඉන්නවා රචනයක් එක දවසේ ඉන්න කෙනාට උනත් සංවිධායකයා කලින් අතු ප්‍රශ්න ටික කියවලා ලෑස්ති කෙරුවොත් ඒක සංවිධායකට විශේෂ කමටහන් සුද්ධ කිරීමක් වෙනවා පිරිසටත් ගුණාවක් වෙනවා මටත් එච්චර කතා කරන්න වෙන්නේ නමුත් අපි ඒක දැන් වැඩමුළුවේදී තාමත්ම සක්‍රීයව ක්‍රියාත්මක කරනවා සීනා සංවිධානයක් වාගේ මම හිතනවා හිට අනිද වෙනකොට අපිට ඒ ආනිසංශ ඉඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලීමව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.